අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේනින් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩසටහනේ අවසාන ධර්ම දේශනාව හත්වෙනි ධර්ම දේශනාව ඉදිරිපත් කර ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ඒ සූදානම් වෙලා සියලු දෙනාම සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ බද්දකෝ ආවුසෝ මග්ගෝ බද්దికා පටිපදාර ඒතස්සරා ගස්ස දෝසස්ස මෝහස්ස පහානාය අලංච පනාවුසෝ ආනන්ද අප්පමාදායාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පසුගිය දවස් හතේ නේවාසික භාවනා වැඩමුළුවකදී ගත කරන කාලේ ඒකට සුත්තමේ අනුග්‍රහිතයක් වශයෙන් ධර්මදේශනාවක් දෛනිකව පැවැත්වීමේ චාරිත්‍රය පවත්වාගෙන ආවා. ඒ ධර්මදේශනාවල් දේශනා මාලාවක් විදිහට පැවැත්වුවේ ඒක චන්න පරිබ්බාජක සූත්‍රය කියලා සඳහන් වෙලා තියෙන සූත්‍රයක් අපි ඒකට පොදු මාතෘකාව වශයෙන් තියාගත්තේ. ඒක ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ තික නිපාතයේ ආනන්ද වර්ගයට අයිති පළවෙනි සූත්‍රයේ වශයෙන් පෙනී හිටින්නේ. ඉතින් මේකෙදී මේ සූත්‍රයට ප්‍රස්තුත වෙන ඒ චන්න කියන පරිබ්‍රාජකයාත් ආනන්ද ස්වාමීන් වහන්සේත් අතර සිදුවෙන දෙබසක් ධර්ම සාකච්ඡාවක් තමයි කතා ශරීරයේ වශයෙන් තියෙන්නේ. එතෙන්දී චාන පරිබ්‍රාජකයා ආනන්ද ස්වාමීන් වහන්සේගේ විමසන්නේ අපගේ ශාසනයේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගරු කරන ශාසනයේ දෙකේම මේ රාගය සහ ద్వේෂය රාගයේ ద్వේෂයේ සහ මෝහය ප්‍රහාණය ගැන කතා කරලා තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ කරු කරන මේ ਸਰුවචන ශාසනයෙහි මේ රාගයේ ద్వේෂයේ මෝහය ප්‍රහාණය කරන්න කියලා තියෙන කුමන නම් ආදීනාවයක් දැකලාද ඒකේ මොන නරක පැත්තක් දැකලාද කියලා. උතේතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ සරුවචන් වහන්සේගේ න්‍යාය ක්‍රමයට රාගයාගේ, ద్వේෂයාගේ, මෝහයාගේ ආදීනාව ටික පෙරගස්සනවා. ඒකෙමත් පේන්නේ තියෙන්නේ මේ ඡන්න පරිබ්‍රාජකයාට අලුත් අදහසක් එහෙම නැත්නම් නවමු අදහසක් හිතට ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒ නිසා අහනවා ඉතින් මේ විදියට ආදීනව දැකගත්ත මේ රාගයේ මේ ద్వේෂයේ මේ මෝහයේ ප්‍රහාණය පිණිස මාර්ගයකුත් තියනවාද කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ආස්තිකත්වයෙන් උත්තර දෙනවා මාර්ගයක් තියෙනවායි කියලා. එතකොට චන්න පරිබ්‍රාජකතුමා අහනවා ස්වාමීන් වහන්සේ ඒ රාග ద్వේෂ මෝහය සඳහා දුරු කිරීම සඳහා වෙන මාර්ගය මොකක්ද කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ශාසනයේ සුප්‍රසිද්ධ ආර්ය අෂ්ටාංග මාර්ගය නැත්නම් මධ්‍ය ප්‍රතිපදාව නැත්නම් චතුරාර්ය සත්‍ය අවසාන සත්‍යයේ මේ සඳහා මාර්ගය බව දේශනා කරනවා. මේ දේශනා කිරීමේදී විස්තරයක් ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳ විස්තරයක් සූත්‍රයේ සඳහන් වෙන්නේ. අපි මේ වැඩමුළුවේදී යෝගාචර පිරිසක් විදිහට මේ මාර්ගයම නැත්නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් විස්තර කරන මේ මාර්ගයේම සඳහන් සත්‍යවිසුද්ධි ක්‍රමයයි ඉදිරිපත් කරගත්තේ ඒ ඒ අවස්ථානුකූලව අපි ගත කරන යෝග ජීවිතයට ප්‍රායෝගික පැත්තෙන් සම්බන්ධ කරලා ඒ රත විනිත ප්‍රතිපදාවත් මේ පෙන්වන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කෙලවර තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයත් සරල සමාන්තර ක්‍රම සරුවච්චන් දේශ සරුවච්චන් වහන්සේගේ දේශනාවේ වර්ගන දේශනා විලාස කියලා. විවිධ දේශනාවල් ක්‍රමයට එක එකනාගේ චරිත ලක්ෂණ අනුව වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට රත් විනීත ප්‍රතිපදා නැත්නම් සත්ත්‍ය විසුද්ධි කතා විසුද්ධි ප්‍රතිපදාව ඉදිරිපත් කරගෙන අපි ඊයේ හවස් වෙනකොට ඒකේ ඒ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය ඒක ගෙවන් කිරීමෙන් ලැබෙන පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන එකටයි දොර විවෘත කරගත්තේ ඒකෙදිත් මේ නියමාකාර ප්‍රතිපදාව නැත්නම් යෝග ජීවිතයේ බලව විපස්සනාවට එතනින් ඊට ප්‍රස්තාව සැලසෙනවා. ඒ නිසා යෝගාවචරය ඉස්සල්ලාම ඒ කියන කාංකා විතරණ විසුද්ධි කියන සැක දුරු කර ගැනීම සඳහා අරමුණක මුලැමැදාග බැලීමේ කලාව ඉගෙන ගන්නවා. ඒ මුලැමැදාග බලන වෙලාවේදී ලොකු කැපකිරීම රාශියක් ඒ වගේම ලොකු හැතපොංගණු රාශියක් යෝගාචරයට ගෙවන්න වෙනවා. ඒ ගෙවලා තමයි කවදාකවත් මෙතෙක් නොදක්ක විදියට මතුවෙන ඕනම අරමුණක රූප ධර්ම වේවා නාම ධර්ම වේවා ඒ පිළිබඳව මනාවබෝධයක් ලබන්න නම් විපස්සනාවක් ලබන්න නම් ඒකට බැස ගැනීමක් ලබන්න නම් විනිවිදින්න නම් ওই අරමුණ නැවත නැවත මතුවෙන අරමුණක් නම් ඒකේ මුලැමැදාග දැක ගැනීම තමයි යෝග කර්මයේ වෙන්නේ. අන්නේ විදිහට අරමුණු මොකෙන් බැසගත්තත් ඕනෙම දෙයක මුලැමැදාග බලනකොට අරමුණු වල තියෙන විචිත්‍රත්වය වෙනුවට සමාන ලක්ෂණ පොදු ලක්ෂණ පේන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරයට අරකින් ඉගෙන ගත්තාම මේකට ඒක යොදන්න පුළුවන්. ඒකේ ඉගෙන ගත්තාම මේකට යොදන්න පුළුවන්. මේ ණය ක්‍රමයට බලනකොට එක පැත්තකින් එක අරමුණකින් එක නිමිත්තකින් මේ මුලැමැදාග තේරුම් ගත්තට පස්සේ ඒක කොයි දෙයකටත් කොයි විශ්වයේ කොයි තැනටත් යෙදී හැකි මූලික සමීකරණයක් පාටපත් වෙනකොට ඒ භාවනා ජීවිතේ නැත්තම් බණ දහම ඉගෙන ගන්න ජීවිතේ තියෙන ගොඩාක් සැක ඒ මතින් දුර වෙලා Taman එකක් හරියට දන්නවා නම් ඒ මතින් සියල්ල පිළිබඳ අවබෝධය ලැබෙන බව යෝගාවචරයට විශ්වාසයක් පහළ වෙනවා ඊට පස්සේ අරමුණේ තමන් බලන අරමුණ හෝ තමන්ට ඒ අවස්ථාවට පේන අරමුණේ හෝ ඇතිවීම වෙනස් වීම නැතිවීම කියන මේ ධර්මතාවයේ බලනාසුලුව මිස අරමුණු අතර වෙනස්කම් කෙරෙහි සැලකිල්ලක් නොදක්වා පවත්වන මනස්කාරය. එහෙනම් අරමුණු වල තියෙන පොදු ලක්ෂණය පදනම් කරගෙන පෞද්ගලික ලක්ෂණ නොතකා කරන මානසිකාරය තමයි උදේවාය ලක්ෂණය කියලා කියන්නේ. ඒක මතුවෙන වෙලාවේදී තමයි යෝගාවචරයට ඒ নানা ආකාර විදර්ශනා උපක්ලේශ එහෙම නැත්නම් මාර්ගය සහ අමාර්ගය අතර එන්න තියෙන පටලැවිලි ටිකක් ඉදිරිපත් වෙන්නේ. ඉතින් එතනදී මේ පටලැවිලි ගක් සංකීර්ණයි විවිධ පැති වලට වෙන්න පුළුවන්. නමුත් උත්තරේ සරලයි. උත්තරේ තියෙන තමයි මේ භාවනා කරන්නේ නිවන් දකින්න නම් පටලවිලි අඩුයි. නමුත් නිවනෙන් මෙපිට ලාමක අදහස් සහිතව කටයුතු කරනවා නම් ඒ සෑම අදහසක් ඒ පටු අදහසක්ම ගෙවෙන තාක්කල් භාවනා මාර්ගේ දික් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් තමන් අපේක්ෂා කරන ඒ නිෂ්ඨාව එහෙම නැත්නම් ඒ විමුක්තිය සුද්ධ වෙන්න සුද්ධ වෙන්න අර්ථකථන ලැබෙන්න ලැබෙන්න පාර ඍජු වෙනවා. එහෙම නැතුව ඒ හරහා ලාමක පරමාර්ථ, ඡේති පරමාර්ථ ඉදිරිපත් කරගන්න කරගන්න සංකීර්ණතා ඇති වෙනවා. මේ පාර දිග කෙටි වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක මේ යෝගාවචරගේ තනි ඥාණයෙම සිදුවෙනෙකුත් නෙවෙයි යෝගාවචරයාගේ කර්ම ගෙවෙන්න වෙනවා. ඒ වගේම වීර්ය වැඩෙන්න වෙනවා. ප්‍රඥාව ඇති වෙන්න ඕන. සංසාරේ බය ඇති වෙන්න ඕනේ. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්න ඕනේ. මේ වගේ নানা ප්‍රකාර කරුණු එකතු වෙලා තමයි මේ වක්‍ර මාර්ගය, වංක මාර්ගය, ඇදවිච්ච මාර්ගය වෙනුවට ඍජු මාර්ගය තෝරගන්න. ඉතින් ඒක ප්‍රතිපදාව සම්බන්ධව මේ අමාර්ගය පැත්තකට දාලා මාර්ගය තෝරගන්න මනුස්සයාට එදින්දා ජීවිතේ වැඩවල සරල භාවයක් එන්න පටන් ගන්නවා. ඍජු භාවයක් එන්න පටන් අර ගන්නවා. ඒ නිසා අමාර්ගය අමාර්ගයේ වශයෙන් වටහා ගැනීම මේක ඉතා වැදගත්. නියම මාර්ගය හොයන එක නෙවෙයි වැදගත් වෙන්නේ අමාර්ගයේ අමාර්ගයේ වශයෙන්ුත් මාර්ගයේ මාර්ගයේ වශයෙන් දෙකම දැනගන්න. අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ යේ සාරං නාති ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. අසාරය සාරය වශයෙන් උත් සාරය අසාරය වශයෙන් උත් යම් කිසි ගන්නවා නම් යාර කවදාකවත් සාරයක් ලැබෙන්නේ නැහැ කියලා. සාරේ නැතිකම නෙවෙයි සාරේ බුද්ධියට හිමි වෙන්නේ නැහැ. අසාරයයි සාරේ විචර ගන්නේ සාරය දකින්නේ අසාරයක් විදිහට. මේ මිනිස්යාට මේ ලෝකයේ මෙච්චර දිදුලමින් පවතින මේ සත්‍ය මුහා වෙනවා යාගේ මිච්ඡා සංකල්පේ නිසා. එනිසා සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන එකේ සම්මා දිට්ඨිය නම් තමයි මේ මෙච්චර මේ කැපකිරීමකින් කරන්නේ විමුක්ති රසයයි නිරෝධයයි ඒ නිසා අල්ල ගැනීම නිවේයි ඒක වැරදි මාර්ගයයි අතහැරීමයි කියලා අපි සාමාන්‍යයෙන් සිංහල වචන පාවිච්චි කරන එක සාරේ සාරේ වශයෙන් අසාරේ අසාරේ වශයෙන් දැක්කන ඒ පුද්ගලයාට සම්මා සංකල්පේ නිසා සාරේ ලැබෙනවා සාරේ සා සාරදස්සිනෝ අසාරේ සාරමතිනෝ අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ තරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචර සාරේ සාරේ වශයෙන්ුත් අසාරේ අසාරේ වශයෙන්ුත් යම් කෙනේ දකිනවනම් ඒ කෙනාට සාරේ ලැබෙනවා මේ ශාසනයේ ඒ කෙනාට ලැබෙනවා මේ සංසාර ලබන්න තියෙන උත්තරම ඵලයේ මොකද ඒගේ සංකල්පය හොඳ නිසා ඒ නිසා මිච්ඡා සංකල්පයට හේතු වෙන මිච්ඡා දිට්ඨිය අතරමැද සම්බන්ධයක් මෙතන අපිට දැක ගන්න පුළුවන්. ඒ නිසා අද ලෝකේ දුවන්නේ තන්නේ කරම මිච්ඡා සංකල්පක කියලා අද අපි දවල් අර ප්‍රශ්න කිසි සාකච්ඡා කරා වගේ සෑම පරිේශනයක්ම අද කරන්නේ මිච්ඡා සංකල්ප හරහා. කිසියම් කෙනෙකුට මේ සම්මාදිච්ඡය නැහැ. සම්මාදිච්ඡය තියෙනවා නම් ඒකින ආචාරේ සාර විදිහට ගන්නෙ නෑ. එයා රාග ద్వේෂ මෝහ ප්‍රහාණයයි ගන්නේ. රාග ద్వේෂ මොහය මොනවා හරි ගෑවිච්ච තනක් තියදී ඒක වටවලල් යනවා නම් කාසාරයක් වෙනවා. ඒ මිච්ඡා සංකල්පයට හේතු වෙන්නේ මිච්ඡා දෘෂ්ටියමයි. ඒ නිසා යම් කෙනෙක්ගේ මිච්ඡා දෘෂ්ටිය ඍජු කර ගන්නාතෙක් ඒ පුද්ගලයා කරන කිසිම සංකල්පයක් සම්මා සංකල්පයක් වෙන්නේ උනත් දරන්නේ අල්ල හිටින්නේ ඒකයි සඳහන් කරන්නේ රාග ద్వේෂ මොහෙන් නිස්ත්‍රිත වුණාට පස්සේ කරන කියනවා හිතන සෑම දෙයකම දුස්චරිත ස්වරූපයක් තියෙනවා. එතකොට සාරයේ පිනිපිනිත් අසාරය අල්ලන. ඒ වාගේ තමයි මේ යෝගාවචරයා අරමුණක මුලමඳාක දැක්කට පස්සේ යම් ආකාරයක අරමුණු වල තියෙන විවිධත්වය අර්ක වේවා මේක නොවේවා ආදී වශයෙන් නැතුව සියලු අරමුණු වල තියෙන පොදු ලක්ෂණය දකින්න යෑමේ පළවෙනිම පියවර තමයි ඕනම අරමුණක තියෙන ඇතිව නැතිව යන බව. මේ ඇතිව නැතිව යන බව දක්නාසුළු අරමුණ දිහා බලන්න පටන් අරගත්තොත් අරමුණ ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් නාම වුණත් රූප වුණත් ප්‍රිය වුණත් අප්‍රිය වුණත් හරි වුණත් වැරදි වුණත් ධාර්මික වුණත් අධාර්මික වුණත් සාධාරණ වුණත් අසාධාරණ වුණත් හුදු අරමුණු පමණයි. ඉතින් ඒ නිසා මේ මෙතෙක් කල් තිබුණු මේ වාද විවාද ගැටුම් සියල්ලම මේ අරමුණේ පොදු ලකුණ බලනකොට නිකම්ම ලීන මේ තත්ත්වකටපත් වෙනවා. හීන තත්ත්වකටපත් වෙනවා. විරංජනේ වෙච්ච තත්ත්වකටපත් වෙනවා. ඒ රංජනේ කරන දෙයක් නෑ. කොයි එකෙත් තියෙන්නේ මේ ඇතුව නැතුව යන ගතිය. ආනේ ඒකට කියනවා මේ උදේ වය දෙක දකින්න පටන් අර ගන්නකොට හරි ලොකු පිබිදීමක් ඇති වෙනවා යෝගාවචරයේ මුළු සංසාරෙම මුළු කාලයමානී කියලා අපි හිතාගත්තනම් කෙලෝරක් නොදැනෙන අතීත සංසාරයත් අවබෝධ කරේ නැත්නම් ඉදිරියට යන තියෙන විශාල දීර්ඝ අනාගත සංසාරයත් ඔක්කොම එක චිත්තක්ෂණයට කොටු වෙනවා. මේ මේ වර්තමාන චිත්තක්ෂණයට ඒ පුංචි වෙලා පේනවා. වගේම විශාල දසදහසක් සක්වල මේ බල Taman ඉන්න මෙතනට පුංචි වෙනවා. මුළු ලෝකෙම තියෙන දැනුම මම කියන එකට පුංචි වෙනවා. පුංචි වෙලා ඒ චිත්තක්ෂණය මතුවෙන සෑම ඇතිවීමක්ම නැතිවීමක්ම වීදුරක් කරා බලන්න වගේ කොස්සක් තේරෙන්නේ නැති දෙයක් පටලවිල්ලක් නැතුව සියල්ල ඇතිවෙන්න නැතිවෙන්න යන වෙලාවේදී ඒක නිකන් පුදුම ਸਰවඥතාඥානයක් වගේ තමයි පහළ සියල්ල පිළිබඳවම මේ චිත්තක්ෂණය මෙතන මේ දැන් සිදුවෙන දේ හරහා දක ගන්න පුළුවන් මතුවෙන තාක් සියල්ල නැති වෙන සුළුයි කියන එක හරහා. එතකොට මේ ඇති වෙන පිබිදීම, ඒ ඇති වෙන අවබෝධය තමයි යෝගාවචරය ගැන මොයිරිල්ල මදිකම නිසා තාම මේ සම්පූර්ණ කෙලවරට ගිහිලා නැහැ. ඒ කෙලවරට යන පාරේදී අව탁සීරු අධි탁සීරු හරියට වෙන්නේ තියෙනවා. ඒක අර යෝගාවචරයේ හීනමාන ගති, අධිමාන ගති, සදිසමාන ගති අනුව මේක අර්ථකතන දෙන හැටි වෙනස් වෙනවා. නිසා එතනදී මේ මාර්ගය අමාර්ගය දෙක තේරුම් ගන්නේ මෙතනදී අමාර්ගයට යන්නේ මොනවා හරි තණ්හාවක් හිතේ තියෙනවා. මොනවා හරි දික්තියක් මොනවා හරි මාන්නයක් තියෙනවා. නැත්තම් තන් රාග දෝෂ මොහ තියෙනවා. අමාර්ගය අතහැරලා මාර්ගයට යන්නේ ඒ යෝගාචර හිත නික්ලේශී වෙන්න වෙන්න. චප්පල ගති නැති වෙන්න නැති වෙන්න වංචනික ගති නැති වෙන්න නැති වෙන්න මාර්ගය තේරුම් ගන්න. ඉතින් එතකොට ඒ යෝගාචරයට නිතරම පේන්නේ. ඇතිවීම නැතිවීම දෙක තමයි පේන්නේ. ඒ ඇතිවීම නැතිවීම දෙක උදේවය පටිපීලනාකාරී කියලා කියන්නේ අතෝරක් නැතුව. ඉසුඹුලන්ට චිත්තක්ෂණයක් නොදී මතුවෙන සියල්ල ඒහා සමාන වේගයකින් නැති වී යෑම දකින්න අවස්ථාවේදී ඒ යෝගාචරයට පේන්නේ විශාල වැවකට දියකඩකට වර්ෂා වහිනකොට වගේ වතුර බින්දුවල වදිනකොට ඒකේ කිලෝරක් නැහැ ඇතිවීම නැතිවීම දෙක. එහෙම නැත්නම් හොඳට කරවිච්ච රබලක රත් වෙච්ච කබලකට අබෑට ටිකක් දාපුවාම ඒක ඒක පාට පුපුරු ගන්නවා වගේ. අබෑට පුපුරලා යනවා වගේ සියල්ලම ඇතිවීම නැතිවීම දකිනවා. ඉතින් ඒ වෙලාවට අර අරමුණු වල තියෙන පෞද්ගලික ලක්ෂණ වෙන් කරලා නැත්නම් පෞද්ගලික ලක්ෂණ නොසලකා හැරලා සියල්ලෙම ඇති වෙන්නේ මේ ඇතිවීම නැතිවීම දෙක දකිනකොට ඒ දර්ශනය නිසා ඒ මුළු ලෝකෙම කාලය සහ දේශය වශයෙන් පිටු වෙනකොට ඒ යෝගාවචරගේ දෘෂ්ටි කෝණේ වෙනස සමාධිච්චය ඇති වෙන වෙනස නැත්නම් යෝනිසුමනස්කාරය ඇති වෙන වෙනස කොච්චරද කියනවනම් ආය මේ එක එක අරමුණක තියෙන රස වෙනස්කම් එක වුණ අරමුණක එකට වැඩිය මේක හොඳයි මේක මෙහෙම වෙන්න ඕන කියන ගතිය කොච්චර ළමා ගතියක් බවද කොච්චර ලාමක දෙයක් වශයෙන් වශයෙන්ුත් ඒක කොච්චර ගැටුම් ඇති කරනවද ඒකෙන් කොච්චර කෙලෙස් ඇති කරනවද ඒ වෙනුවට සියල්ලේම පොදු ලක්ෂණය සන්තතියක් මේකේ තියෙන්නේ ඇතිවීමෙන් ඇතිවීම යන සන්තතියක් තියෙන්නේ ඒ සන්තතියට කොයි දේ ආවත් ඒ ඇතීම් නැතිවීම දෙකෙන් තමයි කෙලවර වෙන්නේ කියලා. ඒ වෙනකොට අර මෙතුවාකල් යමක ඇති වෙන පැත්ත බලබලා මංගල පැත්ත බලබලා කතා කර කර හිටපු හිත. දොඩමළු වෙච්ච හිත. මංගල ලක්ෂණ දිගේම සකස් කරු මේ අගයන් ආඩම්බරයන් තියෙන හිතකට මේ ඇතිවීම නැතිවීම දෙක සමාකාරව පේනකොට ඒකේ මෙතෙක් නොදැක්ක නැති වෙච්ච පැත්ත වැඩිපුර ඉස්මතු වෙලා පේන්න පටන් ගන්නවා. ඒක අලුත් දෙයක් වෙන්න පටන් ගන්නවා. ඇතීම් නැතිීම් දෙක සමසේ බලන ඉන්න තරමටම හිත මේරුවට පස්සේ අර කල්පනා වෙනවා මෙතෙක් කල මම කවදාකවත් මේ ඇතිවීම නැතිවීම දෙක සමසේ දැක්කේ දැක්කෙම ඇතිවීම පැත්ත මංගලයි නැතිවීම පැත්ත දුමංගලයි කියලා නැතිවීම නොදකින්නත් ඇතිවීම දකින්නත් තමයි මුළු හිතම මෙතෙක් කල අපි තත්වගත කරලා තිබුණේ. නමුත් මේ දෙක පේනකොට සමසේ මාර්ගය මාර්ග දෙක හරහා මේ නැතිවීමේ නැතිවීමේ ඉස්මතු වෙන ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා යම් වෙලාවක මේ උද්‍යප්පේ ඥානය මාර්ගය මාර්ග දෙක තේරුම් අර ගැනීම සඳහා වෙන කඩලු කඩයින් පරීක්ෂණය වෙන විදර්ශන උපක්‍රේ ශාරහ කියාට පස්සේ බලව උද්‍යප්පේ ඥානය බාටපත් කරන බලව කියලා කිය. තාම ශීඝ්‍රයෙන් මේක උතුරන කිරිහැලියක්, ගොජතවන බත්තලියක් නැත්නම් දියකඩකට වහිනා වගේ වෙන්න පටන් අරගත්තට පස්සේ යෝගාචරයේ හිත ඇදලා ගන්නවා මේ මේ පද්ධතියේ තියෙන නැතිවීමේ ශීක්‍රතාවය දකි. ඒක භංග ඥානයේ වශයෙන් බිඳීම පැත්ත ලොකු වෙලා පේන්න පටන් ගන්නවා. කැපී පේන්න පටන් අර ගන්නවා මේක දිහා කොච්චර වශයෙන් ඇතිවීම බලන්න අපි මෙතෙක් කල සංසාරේ ගමන් කළත් මේ දෙක සමබරව පේනකොට නැතිවීමේ තියෙන නැති මුදුන්පත් වෙලා පේන ගතිය ඉස්මතු වෙලා පේන ගතිය නිසා <clears throat> යෝගාවචරයට පේන්නේ හැම දෙයක්ම බිඳි බිඳි කැඩි කැඩි යන ස්වරූපයක. ඒකට කියනවා භංගේ දකින්නයි කියලා. ඒ භංගේ දකින්න අවස්ථාවේදී අර ද්වේතාවයක තිබුණ හිත අද්වේතාවයකට වගේ අද්වෛතයකට වගේ යන්න පටන් ඇති වෙනව නැති වෙනව කියන දෙකක් දැක දැක ඇතිවීම සැපයි නැතිවීම දුකයි ඇතිවීම මංගලයි නැතිවීම දුමංගලයි ආදී වශයෙන් දෙකට බෙදි බෙදි බල බල හිටපු හිතේ නැති වෙන පැත්ත යම් වෙලාවක ඉස්මතු වුණා නම් ඒ සිද්ධියේ ගැම්මක් ඇති කරන දේ, ජවයක් ඇති කරන දේ, නිබ්බිදාවක් ඇති කරන දේ, මාර්ගයට පිළිපන්න දේ මේ නැතිවීම දිහා බලනකොට යෝගාවචරය අර දෙකට දෙතාවර වෙලා ද්වේතාවේ හරහ කර ගමන් කරලා හිත ඉස්ලාම වතාවට නැතිවීම පැත්ත විතරක් දකින්න ස්වරූපෙට යනකොටම මේ විඥානයේ තියෙන කකුල් කොර වෙන ගතියට එනවා. විඥානයේ තියෙන ගතිය තමයි හැම වෙලාවෙම දෙකක් කඩලා පෙන්නන එක. පටවි ධාතෝ කිව්වොත් ඒක ගොරෝසු ගතියයි, ශුන් ගතියයි, බර ගතියයි, සෑල්ලු ගතියයි සුමට ගතියයි ගුරුසු ගතියයි ආදි වශයෙන් දෙකට ගන්න. තේජෝ ධාතුවේ උණුසුම සීසිලස වායෝ ධාතුවේ දරණ ගතිය සලන ගතිය ආපෝ ධාතුවේ පිටු කරන ගතිය සහ කුලි කරන ගතිය ආබන්ධන ගතිය මේ වගේ දෙකක් පෙනිපෙනී තිබුණ එක එහෙම නැත්නම් නාම රූප දෙකක් වශයෙන් හොඳ නරක වශයෙන් හරි වැරදි වශයෙන් මංගල දුමංගල වශයෙන් පෙනිච්ච ඔක්කොම සංසිද්ධි නිකන් හුදු බිඳී යන දෙයක් වඩටපත් වෙන්න යනකොට අර විඥානයේ තියෙන දේවල් හුවා දක්වලා කළු සුදු ભેදයක් ඇති කරලා පෙන්නනේ මේ චිද්දිය කැපිපේන්න හදන ගතිය නිකාම බොඳ වෙලා යන්න පටන් ගන්නවා. විඥානයන් නිදර්ශන කරන දක්වන ගතිය නැති වෙලා විඥාන නිකන් අනිදස්සන ස්වරූපෙට විඥානේ තිබුණට ඒක ඇති වැඩක් නැහැ. අපි <clears throat> නඩුවක් නඩුකාරයෙක් හිටියට වැඩක් නැහැ නඩු නැහැ. දෙපිරිසක් නැහැ දැන්. සමතේකටපත් කරන්න දෙයක් නැහැ. ඔක්කොමලා එක අඬට යනවා. ඒ අඬත් මෙතෙක් කල් දැකපු ඇති වෙන පැත්ත නෙවෙයි. නැති වෙන පැත්ත දකින්නේ. ඉතින් ඒ නිසා මෙතන ඉඳලම ඒ අරමුණේ ඇති වෙන මේ වෙනස්කම හරහා අරමුණේ ඇති වෙන මේ විපරිණාමය හරහා අරමුණ දිහා බලන හිතත් පුදුම විදිහේ වෙනස්කම් වගේකට භාජන වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ විඥාණයට පසුබසින්න සිද්ධ වෙනවා මෙතන. ඒ කියන්නේ නඩුවක් නැති නිසා. ඒ නිසා විඥානයේ নানা ක්‍රමවලට මේ හරහා Tamange වටිනාකම වැදගත්කම පෙන්වන්න විවිධ විකාර කරනවා. ඒ නිසා ඒ බිනි බිනි යන භංග ඥානෙට පස්සේ බයතුපට්ඨාන ඥාන, නිබ්බිදා ඥාන, මුංචිතු කම්මිතා ඥාන කියලා මහා බයක් ඇති වෙන්න පටන් අර ගන්නවා මේ අද අඩිය තියන්න බෑ නිකන් වැලිසුලියක අඩිය තියන්න හදනවා. මේක දැන් ගිලාන බහින්න ඉඩ තියෙනවා. දැන් මේ ඉන්නේ බිම් බෝම්බයක් උඩ වගේ. කොයි වෙලාවෙ පුපුරයිද දන්නේ නැහැ. එහෙම නැත්නම් මේ ගොජ දාන ගිනි කන්දක් උඩ ඉන්නවා වගේ. මේක කොයි වෙලාවෙ පිපිරලා ගියොත් මේ මං වගේ කෙනෙක් මැරලා විනාශ වෙනවා කියන එක බොහොම සුළු දෙයක්. නිසා පුදුමාකාර බයක් යෝගාවචරයට එන්න පටන් ගන්නවා. ඒ බය එන්නේ අර විඥාණයට දෙකට බෙදාගෙන ලබන තියෙන ස්ථාවර භාවයේ දැන් නැති වෙලා ගිහින්. ඒ නිසා විඥානයේ විසින් කවදාකවත් නැති විදිහේ ජීවන තර්ජන බයට වගේ සමාන බයක් ඇති වෙන්න පටන් ගන්නවා. හැබැයි ඔක්කොටම හිම වෙන්නේ සමහරට ඉතාම ගැඹුරෙන් සිද්ධ වෙනවා. සමහරට ලාවට සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. සාමාන්‍ය ජීවිතයේදී අභියෝග වලට මුහුණ දීලා ඒවා යසාදරාගෙන ඉන්න එක්කනට මේක එච්චරම බරපතල වෙන්නේ නැහැ. නම ජීවිතේ හැමදාම ජය විතරක් බලාපොරොත්තු වෙච්ච සුභේ විතරක් බලාපොරොත්තු වෙච්ච, නිට්ටිය විතරක් බලාපොරොත්තු වෙච්ච කෙනාට මේක පුදුමාකාර මේ ඉච්ඡා බංගත්වයක් ඇති කරන මට්ටමට මේ බය පාළේ. ඉතින් එතනදී යෝගාවචරයට ද්වේෂානුසය මේ වෙලාවේදී ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තොත් බොහෝ විට භාවනා නතර කරලා දමල ගහලා යන්න ඉඩ තියෙනවා. නමුත් යෝගාවචර දැනගෙන යනවා නම් මෙතෙන්දි මේ විඥාණයට අඩියක් පිටිපස්සට තියන්න වෙනවා. ඒ විඥාණය ඒ නිසා එවැනි පසුබෑමක් ඇති නොකිරීමට මොනවා හරි ප්‍රශ්නයක් ඇති කරනවා. අනේ ප්‍රශ්න කරන ගතියේ පැහැදිලි පළවෙනිම මුනත තමයි බය. මේ සලෑස්තිලා ගියොත් මේ බිඳි බිඳි යෑමත් එක්කම බය එනවා කියලා. ඒ බයට මුහුණ දීමේ ලෑස්තිලා යන ශක්තිය නිසා ද්වේෂපද නෙමේ ගිය බය නැත්තම් බිඳී යෑමට තිබුණ ද්වේෂය වෙනකොට මේක ධර්මතාවයක් බව. මේක වටහා ගල යුතු ප්‍රඥාවෙන් වටහාත යුත්තක් බවට. හිතේ තිබෙන ද්වේෂ පතනම ප්‍රඥා පදනමට හැරුණොත් ඒකට බයතුපත්තාන ඥාන කියලා කියනවා. ඥානයක් වෙලා නෙවෙයි ඉසල පහළ වෙන්නේ ද්වේෂය පදනම් කරලා. ද්වේෂය පදනම් කරුවොත් නුරුස්සන ගතියක් එනවා. දරන්න බැරි ගතියක්, වෙහෙස කර ගතියක්, පීඩිත තත්වයක් එනවා. පෙළෙන ගතියක් එනවා. නමුත් මේක කවදා හෝ ආબોධ කරල යුත්තක්. එහෙම නැතුව මේ දෙයට මුහුණ දෙන්නේ නැතුව මරණයට යන්න වුණොත් අනිවාර්යයෙන් මරණ වෙලාදී මේක ඇවිල්ලා සූදානම් නැති වෙලාවක අපි වගලා ගන්න. දැන් අපි ඒකට එන මරණ එන බව දැන දැන් මරණයට ඉස්සල්ලාම මේ එන බයට මුහුණ දෙනවා. මුහුණ දීලා සංසාර බය කියන එක. මේ සංසාරේ කිසියම් තැනක පෙන්කෙලින්න තැනක් නැහැ. හැම තැනම තියෙන උපදින තාක් උපදින දුක් නම් කුමන නැටුම් කලි කවට සිනාදා. නැත්තම් ලිපගින්න මොලවන තෙක්තිය සැලී. සැපයක් යයි කකුලුව දිය කෙලියේ. මේ වතුර ටික පැහැෙනකන් තමයි මේ කකුලගේ පෙන්කෙලිය. වතුර පැහිච්ච ගමන් පෙන දාලා උඩ පැත්ත හැරෙනවා. එහෙව් එකේ මේ මොන රාගද, ద్వේෂද, මෝහද කියලා අර වනේගි ජදායේ හිටියොත් ඌ කාය ඉඳේ පණිදාය පැන්නොත් වෙනසෙය. අතකින් කරවැළය, අතකින් දඬු බෑය. මරණ තුනක් ඇතිමිනිය පැණිකෑය කියලා අපේ පරණ කතාවක් තියෙන නිසා අපි හැම වෙලාවෙම යම් තැනක ඒ ආස්වාදයක් විඳින්න හදනවනම් මෙන්න මේ தত্ত্বය නොබල ඒකට මත් වෙලා එක පැත්තකට දාලා මේ නිත්‍ය සුඛ සුබ தত্ত্বයට තමයි අපි මේ ආස්වාදයක් ගැන කතා කරන්නේ. මෙතන තියෙන්නේ තන්නේ කරම අර පිම්බෝම්බයක් උඩ ඉන්නා වගේ ගිනි කන්දක් උඩ ඉන්නවා වගේ මෙතන තියෙන බය එනකොට මේ වගේ තත්වයක මෙවැනි දෙයකට එළඹිලා වාසය කරන මිනිස්සෙක් රාගය නිසා හොරකමක් කරන්න පෙළඹෙයිද? කාමීත්‍යාචාරයක් කරන්න පෙළඹෙයිද? ද්වේෂය නිසා සතෙක් මරණ පෙළඹෙයිද? එහෙම නැත්නම් කාට හරි පරිසවචනයක් කරන්න පෙළඹෙයිද? එහෙම නැත්නම් මෝහය නිසා මේ දිගට පවතින ජීවිතයක් මට තියෙනවා කියලා මහ විශාල වස්තු සම්භාරයක් රැස්කරනද තනම්බුනාම ලබන්න කල්පනා කරයිද කියලා ඒ යෝගාවචරයාටම තේරෙන පටන් අර ගන්නවා මේ බය ඇති වෙච්ච වෙලාවේදී. ඒ විදිහට ඒක හරි පැත්තට දාගෙන ඥානපදනට ගන්න පුළුවන් වෙනවා නම් ඒ යෝගාවචරයට ලොකු පන්නරයක් හම්බ වෙනවා ආධ්‍යාත්මික පැත්තෙන්. අදිෂ්ඨාන ශක්තියකුත් ලැබෙනවා. ජීවිතයේ අපි බය හරහා තමයි අපි දාශභාවයටපත් වෙන්නේ. බය කිරීමෙන් තමයි අපි ඕනම තුච්ච තත්ත්වකටපත් වෙන්නේ ඊට පස්සේ එයා දන ගන්නවා මේ බයට මුලා ප්‍රධාන වශයෙන්ම වාංගු වෙන්නේ කය ජීවිතයයි ඒ ජීවිත කය පිළිබඳ අනපේක්ෂිතව ඉදිරිපත් වුණොත් ඔය මොකාටවත් කරන්න දෙයක් නැත්තේ අන්නේ විදිහට බය ඥානපදන මේ යන්න පටන් අරගත්තට පස්සේ ඒ යෝගාවචරයට එකක් මේ කාම ලෝකේ ගත කරන මේ සීළු දෙනාගේම හිත සනසන්න ගිහිල්ලා හිටියොත් වෙන්නේ දැන හෝ නොදැන එයත්ෝ වැටිලා ඉන්න රාගයට වැටෙන්න. එයත්ොත් වෙන ද්වේෂයට වැටෙන්න. එයත්ගේ මෝහයට ගොදුරු වෙන්න. එනිසා මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියන එක. මෙච්චරම 99.999% කාමයේ ගත කරන ලෝකෙක ඒක හදලා ගලවනවා කියන එක සරුවච්චන් වහන්සේවත් කල්පනා කරන්නේ. ලෝකයේ ලෝකයේ කියලා කියන්නේ හදන්න පුළුවන් එකක් නෙමෙයි ඒක ඒක අසුචි වලක් ඕක කවදාකවත් බොන ලිඳ වතුර ලිඳක් බාටපත් කරන්න බෑ. හොඳම දේ තමයි තියෙන එකකින් වෙන් වෙන එක. ඉතින් එතෙන්දි කියනවා නිකන් හරියට ගෙම්බෙකට අහුවෙච්ච ගැරඩියකට අහුවෙච්ච ගෙම්බෙක් ගැලවීම සඳහා කටයුතු කරනකොට ආයේ සීමා විරහිතව උඩ පුළ හැම ශක්තියම දාලා උත්සාහ කරනවා ගැලවෙන්න. මොකද ගෙම්බගෙන් ගෙම්බට නෑ ගැරන්ඩියාගෙන් අනුකම්පාව. අනේ ඒ වගේ ඒ වෙලාවේ කල්පනාවක් එනවා මේ මොනම ක්‍රමයකින් හරි කාට හරි ආශාවක් කාගෑර දෙයකට සැලසුමක් හදනවා කියලා කියන හැම එකෙම කොක්ක මේ සංසාරට පොඩි කොනකින් අහුණාට පස්සේ ඒක කොහෙන් අහුවෙනවද දන්නේ නැහැ මේකේ ගැළවීමේ ආසාව. එහෙම නැත්නම් සඳහන් කරලා තියෙනවා ඉස්සර තිබිලා තියෙන ඔය බහුබහාරියා විවාහය ඒකදී හොඳ සල්ලි තියෙන ඇත්තෝ දැන් ඉන්න මුස්ලිම් මිනිස්සු වගේ අඹුව එක්කන දෙන්න තුන් හතර දෙනා ගන්නවා. ඉතින් 1 2 3 හනක යනකම් හරි ජොලියක් තියෙනවා. පස්සේ ගෙදර මේ කට්ටිය රණ්ඩු කරන්න පටන් ගත්තට පස්සේ ඒවට කියන්නේ සපත්නි කියලා සපත්නි කියන එක සිංහල දාන්නේ හැපින්නි කියලා. එදා ටේමිනියට ගැලවෙන්න හිතන හිත වගේ කියලා කියනවා මුංචිතු කම්මිතාන. ගෙදර හැමදාම රණ්ඩු. මොකද දෙන්නෙකුට එක වහලයට කොහොමඩක්වත් ඉන්න බෑ. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලා ඉස්සෙල්ලා හිතෙන්නේ ඒක ලොකු ජයග්‍රහණයක් මට ලොකු අන්තපුරයක් තියෙනවා. මට හැම දිනෙකම මේ ආස්වාදේ ලබන්න පුළුවන් කියලා තමයි පටන් අරගන්නේ. අන්තිමට අන්තිමට ප්‍රශ්න ඇති වුණාට පස්සේ වහලේ කැණි මඩල ගලවගෙන යනවද? පොළවේ බිංගයක් හදාගෙන යනවද? රෑමත් දහන යනවද කියලා හිතෙන තරමට ඒ කල්පනා වෙනවා මෙතුවා කල් අපි කෙරුවේ මෙවට ආවඩ පිට. මෙවට පොහොර දාපේක. ඉතින් කොහොමද ගැලවෙන්නේ? මේ ගැලවෙන්න තියෙන එකම ක්‍රමේ මේ රාගයට පොහොර දාන්න. ද්වේෂයට පොහොර දාන්න නැතුව, මෝහයට පොහොයට පොහොර දාන්න නැතුව සිළු පාපයෙන් ගැලවීම. තබ්බ පාපස්සා කරනම් කියලා මංසර පේනවා අතක් හෙල්ලුවොත් පෞසිද්ධ වෙන්න ඉඩ තියෙනවා. වචනයක් කතා කළොත් පෞසිද්ධ වෙන්න ඉඩ තියෙනවා. හිතක් හිතුවොත් පෞසිද්ධ වෙන්න ඉඩ තියෙනවා. නිසා පුළුවන් තරම් මේක ආරස්සා කරගත්තොත් තවෙන් වැලකීම් වශයෙන් කරන්න තියෙන මොනම දෙයක් හරි හිතලා කරන්න ගත්තොත් ඒ සෑම දෙයක් තුලින්ම මේ රාග හෝ ద్వේෂ හෝ මෝහය මෝදු වෙනවා. ඒ නිසා මේ ගැළවීම සඳහා කටයුතු කරනකොට අර ඉසගිනි ගත්ත කිවිගුණ නිවන ලෙස වගේ කල්පනා වෙනවා මේක මොනම තාලකින්වත් බාහිරින් කිසිම හවුහරණක් බාහිරින් ආධාරයක් බාහිරින් සරණක් කොහෙවත් නැහැ. මොන්න තාලෙන් බාහිර ජයග්‍රහණය කරුවා පරාදයි. පෙරදිච්ච ගැන අහන්න බෑ දෙයක් නැහැ. ඒ නිසා ඒ මුංචිතු කම්මිතා ඥානය කියලා කියන්නේ අර බය ඥානයේම මැද කොටස ඊට පස්සේ ඇති වෙනවා නිබ්බිදාවක් නිබ්බිදාවක් කියලා කියන්නේ මේ සංසාර කියලා අපි මෙතුක්කල් ජීවිතේ දීපු අගයන් ආඩම්බරයත් එක්කත් මේකේ ගැළවීම පැත්තෙන් කල්පනා කරන මේ හැම එකක්ම කොක්කක් වෙන හැටි. මුචකලි තාම ආදරෙන් සාදරෙන් මේ හදාගත්ත සෑම දෙයක්ම තමන්ට ගැළවීමේදී කොක්කක් වෙනවා. ඒක නිසා මේ මුංචිතුකම් ඥානත් එක්කම නිබ්බිදාවක් එනවා. නිබ්බිදාවක් කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන කාමවස්තුන් කෙරෙහි ඇති නිර්වින්දනයක්. මෙතෙක් කල අපි රසාස්වාදයෙන් හොයාගෙන ගියේ කාමාස්වාදේ රසාස්වාදේ වංචනිකෝ හෝ ඍජුව ඒක තණ්හා දිගෙත් කෙරෙනවා මාන්නේ දිගෙත් කෙරෙනවා දික්ඛ්‍ය දිගෙත් කෙරෙනවා ඉතින් සමහර තණ්හා මාන දිට්ටි පෙනිපෙනි මම දැනගෙන කරපු බවට පේනවා නමුත් ඒ තණ්හා ආශා නොකරත් ගැම්මට අදින්නෙම තණ්හාවටම තමයි ඒක සමාහට තමන්න මාන්නේ තේන බව තේරුම් ගන්න මාන්නේ නැති කිරීමට කටයුතු කරනවා. මාන්නේ නැති කිරීමට givisagena කටයුතු කරනවා. නමුත් හැම ක්‍රියාවකම හැම වචනිකම හැම හිතවිල්ලකම අර ආපු සංසාරගත පුරුද්දට මාන්නේ මතුවෙන බව තමන්න තේරෙන්නේ ළඟින් එකනට තේරෙනවා. ඒ වගේම කතා කරනකොට හැම වෙලාවෙම මේ මමයා ලංකර මමයා ඉස්සර කරන අනික් අය අතර Taman කැපිපෙන ගතිය නැත්නම් අනිට අඩිය මම උසයිස් පහත් නැත්නම් මම වෙනම මගේ අභිවෘද්ධිය සලකා ගන්න ඕනේ කවුද මං ගැන බලන්නේ කියලා වගේ ඒ සක්කාය දිට්ඨිය එන්න පටන් ගත්තාට පස්සේ ඉස්සලා නම් හිතනවා මේක පොර දාන්න වටින්නේ නැහැ කියලා. නැත්තම් සචේතනිකව සවිඥානිකව දිනු කළ යුතු නැහැ කියන. නමුත් ඒක නතර කරාට ඒකෙම තියෙන න්‍යාය පත්‍රයක් අපිව අම්බරවගෙන ඒ සක්කාය දිට්ඨිය ඇදගෙන යනවා. අවිඥානිකව සිද්ධ වෙනවා. අචේතනිකව සිද්ධ වෙනවා. අන්න ඒක දිහා දකින්නට තේරෙන පටන් ගන්න මේ ඇතුළතින්වත් Tamanට කියලා Tamanගේ సంతානේවක් සහයෝගයක් නැහැ. ඒක වැඩ කරන්නේම සංසාරේ බැඳෙන න්‍යාය පත්‍රයකට. බාහිරේ හොයන්නම දෙයක් නැහැ. බාහිරන කටේ කියලාම කරනවා ඒක. මෙහෙමයි කරෙන්නේ කියන එක අතුලිතින්වත් නැහැ. එතකොට මේ යෝගාවචරට ඒ අර Taman ජීවිතයේ මෙතෙක් තිබුණු රසාස්වාද රස දනවන දේවල්, සැප දනවන දේවල්, නিত্য සුඛ දනවන දේවල් සෑම දෙයක්ම මාරපාශයක් විදියට. මේ සෑම දෙයක් අකමැත්තෙන් අයින් කරන්න ගියත් කොහොල්ල වගේ ඇඟේ යලවෙනවා. ගලවන්න ගලවන්න ගියාම මේ යතින් ගලවන්න හනවනේ යති අහුවෙනවා. ඒ යතින් ගලවන්න මේ යතින් අහුවෙනවා. ඉතින් කොහෙන් ගලවන්නද දැන් මෙතෙක් කල උදුම ආසාවෙන් බදාගත්ත දේ ඊට පස්සේ වෙන් අයින් කරනවා කියන දෘෂ්ටි කෝණයෙන් බලන්න ගිය දවසේ තමයි අපට තේරෙන්නේ මේවා කොකු වෙන හැටි. මේවා අපිට ඇණයක් වෙන හැටි. මේවා අපිට උදැල්ලක් වෙන හැටි. උදව්වක් කියලා වෙච්චාම උදැල්ලක් වෙන්නේ. ඉතින් ඒ නිසා මෙතෙන්ද යනකොට තියෙන නිබ්බිදාවට එනකොට මේ කිට්ටුවන් තියාගෙන්මයි භයානකම කොක්ක වදින්නේ. පෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ. ඉතින් මේක සම්පූර්ණ ලෝකේ පවතින සම්මුති අර්ථයත් එක්ක බලනකොට පුරස්සන ගතියක් පේන්න තියෙනවා. ඉතින් හුඟ දෙනෙක් මෙවුවා නිසා බුදුරජාන් වහන්සේට දොස් කියනවා මේ නාස්තිකවාදියෙක් විදියට. එහෙම නැත්නම් මේ උච්ඡේදවාදියෙක් විදියට මේ පැවැත්ම යන විනාශය ගැන කතා කරන විනාශකෙක් විදියට. මේ ළඟදිත් ඔය මේ හිට පාපහන්සේ ඔය කලින් හිට පාපහන්සේ ඒ වගේ මහා අමන ප්‍රකාශයක් කරලා තිබුණා මේ බුද්ධ ආගමේ ਸਰවඥාන්සේ ඉගැන්නිල්ල පිළිබඳව ඒක හරිම නාස්තිකයි කවදාකවත් රසස්වාද ගැන කතා කරන්නේ කවදාකවත් මේ සුබ පැත්තක් ගැන කතා කරන්නේ අසුබවාදී නාස්තිකවාදී කියලා ඊට පස්සේ අතර ලංකාවට ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා දෙනමක් ඒකට උත්තර ලියලා තිබුණා ඒක ස්වාමීන් වහන්සේනමක් කියලා තිබුණා මට පාපාංශ ගැන සෝරි කියලා හිතෙනවා. ඒ මොකද මේ වතිකානුවේ හිර වෙලා දන්නේ නැතුව ඇති යාගේ ගෝලියෝ සේරම දැන් බුද්ධ ආගමේ. එයා විතරයි තාමත් මේ පටු අදහසින් ක්‍රියාත්මක වෙන්නේ. මොකද එයාට යන්න දෙන්නේ නැති නිසා එළියට තේරෙන්නේ නැනමුත් අනිත් ලෝකෙ මේක තේරුම් ගන්න තියෙන්නේ. ඒ වගේම කියලා තිබුණා ඒ වගේ වැඩි හිටියක් වචන ප්‍රකාශ කරනකොට ඊට පල්ලෙහායින කාඩිනල් වරු දැනගෙනයි මේ ප්‍රකාශන එළියට දාන්නේ මේක කොහෙන් එළියට ආවද දන්නේ නැහැ කොහොම නමුත් තකතිරුකම එළියට ආවයි කියලා. ඉතින් මේක තමයි ඔයගේ වෙන ආගමක නායකයෙක් ඕනේ අපේ ආගම් නායකයෝ පවා මේ සපවත් ජීවිතයක් සඳහා බුද්ධ ආගම යහපත් පෞල් ජීවිතයක් සඳහා බුද්ධ ආගම එහෙම නැත්නම් බබෙක් හම්බ වෙන්න බෝධි පූජා. එහෙම නැත්නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න බෝධි පූජා. රට යන්න බෝධි පූජා. මේ ශ්‍රී ලංකාව කතා කරනකොට ඔය පාප්පහන්සේ කරන සෙල්ලම තමයි වෙන්නේ. බුද්ධ ධර්ම පාවිච්චි කරන හොඳින් හෝ නරකින් Tamanට ඕන කටයුත්ත කරගන්න. ඉතින් එතකොට යෝජනා කරන ක්‍රියා කරන කෙනා නෙවෙයි මේ දහසකුත් කටයුතු වල යෙදී ඉන්න ගිහි කෙනෙකුට නැත්නම් මේ ශාසනයේ හොයාගෙන ඉදිරියට යන මිනිස්සෙකුට මේ බහුජනයා යන පාරද එහෙම නැත්නම් මේ ਸਰුවචාන්සේ පෙන්වන්න ලදලා මේ නිබ්බිදා කියන්නේ මොකද්ද කියන එකේ පටලැවුන් නැත්තම් තමයි පුදුමයක් තියෙන්නේ. බුදු මුළු ලෝකෙම හදලා තියෙන්නේ කාම ආස්වාදේ රස ආස්වාදේ කාම ගුණ කාම ඡන්දේට. ඒ විකේ කාම රාගයට නිර්වින්දනයක් නිබ්බිදාවක් කියලා කිව්වහම ඒක පේන්නෙම නාස්තිකයි. පේන්නෙම උච්ඡේදවාදී විදිහට. නිසා ਸਰුවචාන්හන්සේට එදත් වේරංජ බ්‍රාහ්මණයාගේ පටන් විශාල බමුණු පිරිසක් වසලයයි කියලා මොණ්ඩකයයි කියලා නාස්තිකවාදියෙක් කියලා විනාශකයෙක් කියලා දුමංගල කතා කරන කෙනෙක් විදිහට රස නනාඳුන අරස රස කියන විදිහට පුදුමාකාර පටබැඳිනන් ටිකක් තිබිලා තියෙනවා. නමුත් ਸਰවඥාන්සේ ඒගොල්ලන්ගේ බැනුම්වත් මේ අවබෝධ කරන අයගේ ස්තුතිවත් බලාගෙන නෙවෙයි මේ වැඩි කරේ. උන්වහන්සේ මේ ලෝකේ හැටි. ඒක නිසා මේ නිබ්බිදා ඥාන වලට යනකොට ඒ යෝගාවචරයට තියෙන්න ඕනේ නිසි දැක්ම. ඒ කියන්නේ ඍජුපෙත මාවත සඳහා ඇතිවෙන්න නිදර්ශන තියෙනවා මේ ශාසනයේ ඒ ගැඹුරින් බහලා කට්ටිය දිහා බලනකොට නමුත් ඉතින් අපිට පිළිගන්න වෙනවා යම් අවස්ථාවල මේ ලංකාවේ ඉතිහාසය බැලුවත් යම් යම් වෙලාවට විදේශික ආක්‍රමණ නිසා එවැනි යෙදී ගත කරන Brahmachari ජීවිත ගත කරන යෝගී ජීවිත ගත කරන ස්වාමීන් වහන්සේලාට මේ වැඩේ කරගෙන යන්න බැරි තරම් ආර්ථික සම්බාධක පැනවිලා තියෙනවා දේශපාලන ප්‍රශ්න ඇති කරලා තියෙනවා සමාජික තත්ත්වේ ව්‍යාකූල වෙලා තියෙනවා අන්නේ වෙලාදී මේ වගේ ඒ නිබ්බිදාවට පක්ෂ වෙන මුංචිතුකම්මිතාවට පක්ෂ වෙන භංග ඥානෙට භය ඥානට පක්ෂ වෙන ධර්ම ඉබේම මේකෙන් අයින් වෙන්න පටන් අරගත්තා මොකද ඒවා කියපුවාම මේකේ අර දාර්ශනික පැත්ත එදින්දා ජීවිතයේ මිනිස්සුන්ගේ තියෙන අර ආගමට ලැබැඳියාවත් එක්ක හුරස් වෙන නිසා. ඒ නිසා ආගමික ආගම පැවතිගෙන ආවා මේ වගේ ධර්ම ටික ටික යට ගියා මොකද ඒක මේ තිත්ත බෙහෙතක් වගේ. උත්තරේ නම් එතන තමයි තියෙන්නේ. නමුත් ඒක වළඳ ගන්න බැරි නිසා තිත්ත බෙහෙත් වගේ අයින් කරගෙන තියෙනවා. නමුත් කවදා හෝ යෝගාවචරයට අවංකවම මේ ජීවිතේ ප්‍රතිඵල බලාපොරොත්තු යනවනම් මේ ටික හරහා යනකොට ඒ ඇඟට හිතට අමාරුවක් එන්නේ නැහැ. මොකද ඊට ඉස්සෙල්ලා ඒ ටික පහු කරලා තියෙන්නේ. සම්මසර ඥාන අවස්ථාවේදී මේක පහු කරලා තියෙන්නේ. නමුත් මේ පරිසරත් එක්ක සම්බන්ධ වීමේදී බරපතල ප්‍රශ්නයක් එනවා. Tamande එක තේරුම් අර ගන්න පුළුවන් මේ ඊට ඉස්සලා සම්මසන ඥානෙදී උද්‍යප්පේ ඥානෙදී විදර්ශන උපක්ලේශ ගැන කතා කරනකොට තමයි වශයෙන් ඒක තේරුම් අරන් තියෙන ඊට පස්සේ ඒකම හොඳට ඇඟට වදිනකොට ඒ සඳහා අපි කියනවා නම් හරියට සෙබලෙකුට නැත්නම් පොලිසියට බැඳිච්ච කෙනෙකුට යාගේ දක්ෂකම නිසා යා තෝරාගෙන යා විශේෂ කාර්ය බල හමුදාට වැටගත්තර පස්සේ යාට විශේෂ පුහුණුවක් දෙනවා විශේෂ පුහුණුවක් දෙන්න කියන හොඳට ගහනවා වෙන මොකක්වත් දෙන්නේ නැහැ හොඳට ගහනවා හවුතුරාංගකට ගියාට පස්සේ කරන ටික කරනවා ඉතින් ඒ පුද්ගලයා ඒ ඒ ට්‍රේනින් එක බාරගන්නේ දක්ෂකමක් විදියට හොඳ සෙබළුන්න තමයි ඒ විශේෂ කාර්ය බල හමුදා පුහුණුව හම්බ වෙන්නේ. ඒ පුහුණුව ලැබුණාට පස්සේ ඒ මනුස්සයා ජාතික වස්තුවක් පාටපත් වෙනවා. ඒකට හැමෝටම යන්න බෑ. හැම හැම සෙබළෙකුටම විශේෂ කාර්ය බල සේනාවට යන්න බෑ. ඒකට එහෙන් තෝරගන්න ඕනේ. තෝරගන්නේ සාමාන්‍ය සෙබළ තත්ත්වයේ සුවිශේෂී හැකියාවල් තියෙනවා. ඒ වගේ තමයි සාමාන්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මට්ටම පහ වෙනවා ඔය. සම්මතන ඥාන නැත්තම් බුද්ධිඅබ්බේ ඥානය වල. දැන් ඒකේ පුහුණුව දෙනවා. ඒ මේ කියන භංග ඥාන භය ඥාන මුංචිතු කම්මිතා ඥාන නිබ්බිදා ඥාන කියන ඒකට යෝගාචර තියෙනවා දැන් නම් කෙලින්ම බඩේට බහැලා තියෙන්නේ කියලා. ඒක දරණ එක නෙවෙයි අමාරු. ඒක මේ Taman එක්ක වැඩ කරන පිරිසත් එක්ක sannivedanayදී හරි අපහසුකටපත්. ඉතින් එතෙන්දී යෝගාවචරය තනි වෙනම නම් හරි ලේසි. මොනම විදියකින්වත් කෙනෙක් එක්ක සම්බන්ධීකරණය කරන ගියොත් තේරුම් ගන්නවට වැඩිය පටලවා ගන්න. ඒ නිසා යෝගාචර පුළුවන් තරම් ඒකලා වෙන්න ඕන. පුළුවන් තරම් විවේකී වෙන්න ඕන. පුළුවන් තරම් විශ්‍රාමගත අරගෙන කටයුතු කරනවනේ මේක මොකද හිතට දරා ගන්න බැරි නෑ. නමුත් මේක හේතු ගන්න එක නම් උගත් දුෂ්කරයි. මෙන්න මේ විදිහට ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුන උසස් පෙළ පාඩම් ලැබෙනකොට එතන පශ්චාත්තුපාදී පාඩම් ලැබෙනකොට අර කරපු එකමයි ඊ타ත්ම ගැඹුරට එක එක විෂයක් විශේෂඥ විශේෂඥ දැනුම සඳහා වෙන් කර කර වෙන් කර කර උගන්වන්න පටන් ගන්නවා. ඉතින් මේ මහසි සයඩෝ වගේ මේවා ගැන විස්තර කරන ස්වාමීන් වහන්සේනමක් ලියනකොට ඒ ශාන්ස් කියලා තියෙනවා මේ බාය ඥාන, මුංචිත කම්මිතාස ඥාන සහ අනිබ්බිදා ඥාන කියන තුන චරිත තුනකට මේ අවස්ථාව ගෙවනකොට හම්බෙන එකක් රාග නිශ්චිත චරිතයේ තියෙන එකනට නම් මේ තුنين එකක් ලැබෙයි. ද්වේෂ නිශ්චිත චරිතයට තව එකක් ලැබෙයි. මෝහ නිශ්චිත චරිතයට තව එකක් ලැබෙයි. ඒක විදියට කියනවා මේ එකම ඥානීය අවස්ථා තුනක් ඒ චරිත තුනකටයි මේක ලැබෙන්නේ. එනිසා එකක් ලැබුණේ කරන්න අනිත් දෙක නොලැබෙන්න ඉඩ තියෙනවා. හැබැයි චර සම්මුතියක් වශයෙන් ප්‍රතිපදාව පෙන්නකොට මේවා එකින් එකට එකින් එකට පෙළ ගස්සලා තිබ්බට ඒ යෝගාවචරයට අනිත්‍යත්වයේ සුවිශේෂී වෙන යෝගාවචරයක් ඉන්නවනම් එයාට ඒ දුක්ඛත්වය අනාත්මත්වය එච්චරම කැපිපෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. දුක්ඛ ස්වභාවය කැපිපෙන කෙනෙකුට අනිත්‍යත්වය අනාත්මත්වය එච්චරම සුවිශේෂී නොවෙන්න ඉඩ තියෙනවා. අනාත්ම ස්වરૂපේ ප්‍රකට වෙන කරණ දුක්ඛත්වයේ අනිත්‍යත්වයේ කියන එක එච්චරම ප්‍රකට වෙන්නේ ඒ තමන්ට ගැටේ ගැහිච්ච තාලට තමයි ගැටේ ලියන්නේ. ඒ නිසා මේවා කියලා මේවා අහගෙන හිටියට පස්සේ දැන් මට භංග බය දාහනේ පහළ වෙන්න ඕන කියලා බය කරගන්න යන්න එපා තමයි. දැන් මට මුංචිතු කම්මිතාවේ ඥාන ඕනේ කියලා ගෙම්බෙක් වෙන්න හදන්න යන්න එපා. දැන් දැන් මේ නිබ්බිදා ඥාන පහළ වෙන්නේ කියලා ඉන්ජෙක්ෂන් ගහගන්න යන්න එපා ඇඟ හිරි වැටේ. ඉතින් මේ මේවා කියලා දෙනකොට තේරුම් කරලා දෙන්න ඕනේ මේ ඔක්කොම අර සියල්ලන්ටම ගැලපෙන විදිය කිව්වට ක්‍රියාත්මක වෙනකොට කොයි එකකට කොයි එක වෙයිද නැහැ. නිසා පැමිණෙන තැනේ හැටියට මෙන්න මේක වෙන්න ඇති කියලා Tamanට පොඩි ඉඟියක් ලබා ගන්න විතරයි පුළුවන් වෙන්නේ. මොකද මේක එක සැරයක් වෙලක් බෑ. නැවත නැවතත් නැවත නැවතත් වෙමින් තමයි ඒකේ උග්‍ර තත්ත්වවලටපත් වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී ඒ අනිත්‍යතාවය කියන එක අනිත්‍යතාවය කියන එක බුදුහාමුදුරුවෝ ඇත කරපු දෙයක්වත් නෙමෙයි ලෝක ස්වභාවයක්. මේ අනිත්‍යතාවය එක එක්කනට කැපී පෙනෙන්නේ එකයාට අදාළව අනිත්‍ය ලක්ෂණය හරහා. අනිත්‍යතාවයේ දෙන්නෙකුට අනිත්‍ය ලක්ෂණ දෙකක් හරහා ප්‍රකට වෙන්නේ. ඒ නිසා ඒ අල්ලපු gedර එක්කනට අනිත්‍ය තනිච්චතාවට නෙමෙයි මෙයාට දෙන්නේ. ළඟ ඉන්න යෝගාචර දැනතාවට නෙමෙයි. එක එක්කනට එක මතුවෙන්නේ අනිත්‍ය ලක්ෂණ අනුව. ඒ අනිත්‍ය ලක්ෂණේ දකින්න කොටත් මේක මේ ව්‍යසනයක් කරදරයක් අංකට ලක් නෙමෙයි මේ පෙන්වන දැන අනිත්‍ය ලක්ෂණ කියලා තේරුම් ගන්නවා කියන එක ඊට වඩා හුඟාවක් වෙනස් දෙයක්. මොකද අනිත්‍ය ලක්ෂණ මේ භාවනා කරන අයට විතරක් නෙවෙයි ඕන තරම් ලෝකේ තියෙන. අනිත්‍යතාවයේ හුවා දක්වන ලකුණ අපි අපි හැම එකක්ම එනකොට ඒක මට නෑ මම ඕනේ ඒක ඒගොල්ලන්ගේ පවු නිසා ඒගොල්ලන්ට ආවේ මට එහෙම වෙන්නේ නැහැ කියලා අපි පුළුවන් තරම් නිත්‍ය ලක්ෂණ තමයි නිත්‍යතාවය තමයි ඇති කරන්න හදාගන්නේ. මුත් භාවනා කරන එක අස්පනා අපිට හොඳට පේන වෙලාවේදී ආ මේක වෙන්න ඇති මේ ਸਰුවචනාංශයේ මේ අනිත්‍යයි කියලා කිව්වේ කියලා ඒක අස්පනා අපිට තියෙද්දි තේරෙනවා කියන එක වෙනමම අහඹයක්. ඒ අහඹුව සිද්ධ වුණාට පස්සේ ඒ යෝගාවචරය මේ අනිත්‍යතාවයේ දක්නාසුලුව භාවනා කරනවා කියන එකට කියනවා අනිච්චානුපස්සනා අනුසානුපස්සනා. අනිත්‍ය අනුව බලන. මෙතෙක් ලෝකෙ දිහා බැලුවේ නිත්‍ය ලක්ෂණ යනෝනේ. නමුත් මේ අනිත්‍ය ලක්ෂණය Tamanට පේන අනිත්‍ය ලක්ෂණය හරහා දැන් මේ උප්පලමන්නාවට පහන තෙල් ඉවර වෙලා පහනත් එක්ක ගිනි ගන්න වෙලාවේදී ඇඳේ ඉඳගෙන ඒක දිහා බලා ඉන්නකොට අනිත්‍ය ලක්ෂණය පහළ වෙනවා. එහෙම නැත්නම් වැල්ලක ඉඳලා පය දෝවණය කරනකොට පය පොවතන්ට වක් කරපු වතුර ටික ටික වතුර වැල්ල දිගේ ගිහලා බී ගත්තා. පොළොට බී ගත්තා ඉච්චරයි. ඒක අනිත්‍ය ලක්ෂණේ පාටපත් වෙනවා. විදිහට එක එකනට අනිත්‍ය ලක්ෂණේ පහළ වෙන හැටි වෙනස්. නමුත් ඒක කැපිපෙන විදිහට පහළ පස්සේ ඒ අනුව බලනා ඥාණයට කියනවා බලන භාවනාවට කියනවා අනිච්චානුපස්සනාව කියලා. අනිච්චානුපස්සනාවන බලනකොට මේ අනිත්‍ය ලක්ෂණ හරහා මේක මට කැපිපෙනුනට හැම තැනම අනිත්‍යතාවය තියෙනවා. බැලුව බැලුව තන අනිත්‍යතාවය පේන්න පටන් ගත්තට පස්සේ කියනවා අනිච්චානුපස්සන ඥාන කියලා. ඒ වගේම දුක්ඛතාවයත් කවුරක්වත් ඇති කරපු දෙයක් නෙවෙයි. ඒක ලෝකස්වභාවය. කෙනෙකුට ඒක කැපී පේන්නේ කිසాగොත් මේට වගේ Tamange බබා මැරිච්ච දවසේ. එක එකනට එක එකනට දුක් ලක්ෂණේ මතු කරන හැටි වෙනස්. මතු වුණාට පස්සෙත් එයා කවදාකවත් කැමති නැහැ. මේ මට දුක්ඛ ලක්ෂණය පෙන්වන්න ආපු නිමිත්තක් වෙනවට කැමති නැහැ. එයා හිතන්නේ මගේ මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවා. මේක අසවලාගේ දෝෂය කියලා මේ දුක්ඛ භාවය මුහුණ දෙන්න කැමති නැහැ. මොකද ඒක තමගේ පෞරුෂත්වයට හොඳ නැහැ. මගේ මාන්නක්කාරකමට හොඳ නැහැ. තමන් ඉල්ලන මේ රසකාමීත්වයට හොඳ නැහැ. ඒ නිසා අපි හැම වෙලාවෙම අනිත්‍යතාවය දුක්ඛතාවය එනකොට ඒක කාගේ හරි දෝෂයක් කියලා කියනවා. නමුත් කරා පැමිණෙන දුක දුක බව දන්න එකට සිංහලයා කියන්නේ පැමිණි දුක් පැණි රහයි කියලා. හැබැයි අද ඉන්න සිංහලයා නෙමෙයි පැරණි මිනිස්සු. අද ඉන්න සිංහලයා පුළුවන් තරම් බලන්නේ ඒකෙන් පැනලා යනවා. මේ පැමිණිච්ච එක හිතන අසයාගේ දෝෂේ මෙයාගේ දෝෂේ කියලා කාටර හේතු කරනවා එහෙම නැත්නම් මේ මට මේකෙන් පැනලා යන එක තමයි අවශ්‍ය කරන්නේ කියලා මේ හැම ශිල්පෙකින්ම හැම සුඛභෝගීත්ව කරා කරන්නේ මේ දුක්ඛ ලක්ෂණේ තද කරලා ඔබල තියෙන එකයි. ඒක නැත්තම් නිතරම එනවා. නිතරම එන්න හදනකොට අපි නිකන් අර කුරුලාවක් එනකොට ප්ලාස්ටර් කැලක් ගන්නවා. ඒක අර සරව ටික එළියට යන එක කැතහිලා. ඒ වගේ මේ දුක්ඛ ලක්ෂණේ මකන්න බැරි මකන්න බැරි එකක්. නමුත් දවසක කවදා හරි ඥානේ මෝරලාට ප්‍රතිපේනවා කවදා මේක මකන්න ගියත් රබර් බෝලයක් වතුරට අල්ලගෙන හිටියට අතෑරපු ගමන් බුක්කාල එළියට එන්න වගේ මේ දුක්ඛ ලක්ෂණය පිළිගන්න පුළුවන් තරමට ආව වෙලාවට අර්ථයෙන් පටන් අර ගන්නවා මේ තමයි මේ සරුවචනාංශයේ පළවෙනි වූ ආර්ය සත්‍ය වශයෙන් පෙන්නපු දුක. ඔක හාත්පසින්ම දැනගන්න කිව්වා මිසක් ඔක මගහරින එක නෙමෙයි කරන්න තියෙන්නේ. මගහරින තාක් සංසාරේ ඒ පැමිණි දුක මට ආවේ දේව දූතෙක් වගේ මේ පණිවිඩයක් දෙන්නයි. මේ දුකේ මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි කියලා හාත්පසින් දැක ගන්න ඕන කියලා. ඒ දුක්ඛ ලක්ෂණයේ නිමිත්ත ගන්න පුළුවන් වෙන වෙලාව සංසාරේ එක සැරේයි වෙන්නේ. ඊට පස්සේ ඒ අනුව යා හැඩ කරගන්න. ජීවිතය හැඩ ගන්න භාවනා කරනවා. ඒකට කියන අනිච්චානුපස්සන, දුක්ඛානුපස්සන, දුක අනුව බලන ගතිය. ඒ දුක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පටිසම්භිදා මාර්ගයේ පෙන්නනවා. පීල නට්ටෝ, සන්තාප නට්ටෝ, විපරිණාම නට්ටෝ, සංකතට්ටෝ කියලා. ඒක පෙළන ගතියක් විදිහට තමයි පේන්නේ. නිතරම පෙළන. එහෙම නැත්නම් සන්තාප නට්ටෝ නිතරම තවන. ඒක නිසා ඔය ආනාපාන වගේ භාවනා කරන එක නිවිගෙන ගෙවිගෙන යනකොට යෝගාවචර නුරුස්නා ගතියක් එනවා. පෙළන ගතියක් දැනෙනවා. ඉන්න බැරුව තවන ගතියක් එනවා. ඉතින් යෝගාචරිත මේ ඉරියව්වේ ඉඳලා වැඩි වෙලා වෙන්න ඇති කියලා. එහෙම නැත්නම් පරිසර වාද මේ උණුසුම වාතයේ උණුසුම නිසා මේ තවන ගතිය කියලා. ඉතින් নানা ප්‍රක්‍රම වලට මේක වෙනස් කර කර බලනවා ඉරියව් වෙනස් කරලා බලනවා යා කන්ඩිෂනර් දාලා බලනවා කොයි જાති බැලුවත් වක්කාරයක් යන්න මනසෙකට හරි බඩේලිය යන්න මනසෙකට හරි පොරපකවට හරියන්නේ නැහැ. ඉතින් යන්න දෙන එකයි කරන්න දෙන්නේ නැත්නම් අපස්මාරයට හිටියා. ඕනෙම වේගයක් නැත කරුවොත් අපස්මාර වෙනවා. දැන් තියෙන්නේ බරපතල අපස්මාරයක්. මොකද මේ දුක්ඛ ලක්ෂණය මතුවෙනකොට අපි හැම පැත්තෙම පොරොප්ප ගන්නවා. ගහලා ගහලා ගහලා ගහලා බලනවා මේක නැති තැනක ඉඳලා මට භාවනා කරන්න ඉත. මොකටද ඒ භාවනා කරන්නේ? දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. පැමිණෙනකොට දුකට වර්ග කරලා වෙන් කරන්න හදනවා. මේක බෑ, ඒක බෑ, ඒක බෑ, ඒක බෑ. ඒකල්ලි වෙලා අනේ මට කවදාද දුක්ඛ සත්‍ය ආපද? කවදා මට සෝවාන් වෙන්න ලැබෙයිද? කවදා මට රහත් වෙන්න ලැබෙයිද කියලා අර වෙන දුක්ඛ ලක්ෂණ ක්‍රියාත්මක කරනට ඒ දුක නිමිත්ත ගන්න කැමැත්තක් නැහැ. නැත්නම් පැමිණි දුක් පැනිරහයි කියන අපේ මේ ලස්සන සිංහල ආප්තෝපදේශය ගන්න කැමැත්තක් නැහැ. ඉතින් ඒ නිසා කවදාකවත් ඒ යෝගාවචරයට දුක්ඛානුපස්සනාවක් කරන්න වෙන්නේ නැහැ. දුක්ඛානුපස්සනාව කියලා කියන්නේ කරා පැමිණෙන හැම දුකක්ම තමන්ට දුක්ඛ ලක්ෂණ වශයෙන් පෙන්න ප්‍රධාන නිමිත්ත නෙමේ කොයි එකෙත් තියෙන ඔච්චරයි මේ ජීවිතය කියලා කියන්නේ තවන පෙළන ගතිය. ඒ නිසා අපි මූල කර්මස්ථානයේ ගෙවන් කළා විවේක ස්ථානට ගියත් ඒ ශූන්‍යතාවයේ හිටියත් ඒක පුරාවට තියෙන තවන තවන ගතිය තමයි. නමුත් මේ දවන තවන ගතිය දුක්ඛ ලක්ෂණේ පෙන්නන නිමිති වශයෙන් තේරුම් ගන්නවා කියන එක විශාල දුක්ඛානුපස්සනා ඥානයක්. ඒ වගේම තමයි භය ඥාන, මුංචිතු කම්මිතා ඥාන, නිබ්බිදා ඥාන වගේ එනකොට මේ හරහා පෙන්වන්න හදන්නේ එක්කෝ මේ අනිච්චානුපස්සනා නැත්නම් දුක්ඛානුපස්සනාවයි නැත්නම් රාගය දුරු කිරීමයි, ද්වේෂය දුරු කිරීම, මොහය දුරු කිරීම නැත්නම් අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනාව, අනත්තානුපස්සනාව කියලා ඒක සාදරව බාරගන්න ඉදිරිපත් වෙන ගතිය ඒක මේ වීරිය වශයෙන් නෙවෙයි හඳුනන්නේ වීරත්වයේ වශයෙන්. නිසා වීරිය නැගලා එනවා ඒ වෙලාවේ තුන්වෙනි මට්ටමට පරිපූර්ණ විරිය කියලා කය තියෙන්නේ තිබේවා ජීවිතේ තියෙන්නේ තිබේවා මේ හැමදාම මේකෙන් කරදර හිටියා දැන් ඇති මම මේක බලන්න ඕන. කාය ජීවිත নিরপেক্ষව බලන්න ඕන කියලා ඒ ඉදිරියට ඉදිරිපත් වෙන එකම තමන්ගේ රෝග ලක්ෂණය බවත් ඒ රෝග ලක්ෂණය දැන ගැනීමම ප්‍රතිකර්මයේ බව. මෙතෙක් කල් කෙරුවේ රෝග ලක්ෂණ වලට බයි රෝග ලක්ෂණ යටපත් කරපුවේ. අද රෝගේ යටපත් වෙන්නේ. නිසා රෝග ලක්ෂණේ බාරණ එක ගවේෂණය කරනවා කියන්නේ කියන්නේ දුක්ඛානුපස්සනා ඥාන, අනිච්ඡානුපස්සනා ඥාන, අනත්තානුපස්සනා ඥාන කියලා කියනවා. ඒ ඒ කියන්නේ ජීවිතේ පුරාවට තියෙන්නේ මේ පෙළන තවන ගතිය කියලා ගත්තොත් ඕනම කෙනෙකුට ඒක තේරුම් ගත්තොත් තේරෙනවා මේ රජ්ජුරෝ රටවැසියයි අතර පෙළන තවන ගතිය කිසිසේත්ම වෙනසක් නැහැ. හැම කෙනාම ඉන්නේ පෙළමින් තැවීම. දෙමාපියන් සහ දරුවන් අතර කිසිසේත්ම වෙනසක් නැහැ. වෙදයි ලෙඩයි අතරේ කිසිසේත්ම වෙනසක් නැහැ. ගුරුවරු සහ ශිෂ්‍යයන් අතරේ කිසිසේත් වෙනස නැහැ. හත්ටි කොන බැලුව බැලමට දෙන්නගේ කිසිම වෙනසක් නැහැ. නිකම්ම උදේ තියෙන වතුර උඩ පැන පැන පෙලි පෙලි පෙලි පෙලි පෙලි පෙලි තියෙනවා. නිකන් නැහැ. නැත්නම් බාහිර ගන්න පෞරුෂත්වයක් නැහැ. අපි හිතන්නේ ඒක මේ විඥානයේ හරහායන එකක් කියලා. නමුත් එතෙන් දැනට යෝගාවචරගේ හිත ඉන්ද්‍රිය බද්ධ විඥාණයෙන් අයින් වෙලා අනින්ද්‍රිය බද්ධව හිටියත් නැත්නම් මේ චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන ආදී වශයෙන් ඇහැ කන දිව නාවත් විඥානයේ ඉදිරියකට බැඳිලා නැතත් මේ පෙළන ගතිය තියෙනවා. තවන ගතිය තියෙනවා. මේ තවන ගතියේ මම කියලා පිටුවීමක් නෑ හැම තැනම එකට තියෙනවා. මේ තවන ගතිය වෙන කෙනෙක් මට දෙනෙකුත් නෙවෙයි මම වෙන කෙනෙකුට දෙන්නත් බෑ මේක වැඩි කරන්න අඩු කරන්නත් බෑ මේක ඒකාකාරීව පෙළෙන තවන ගතියක් මේක තියෙන්නේ කියලා ඒක බාර ගන්න පුළුවන් නම් ඒ මනසට ඇති වෙන්නේ මුළු මානවයම අවබෝධ කරන ඥානයක්. හැම කෙනෙක්ම කරන්න හදන්නේ මේ පෙළෙන ගතියෙන් අයින් වෙලා පෙළෙන ගතිය වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා ඉරියව් මාරු කරන එක තමයි. නිට්ටරෝම ඉරියව් මාරු කරනවා. රූප මාරු කරනවා, ශබ්ද මාරු කරනවා, ගඳ මාරු කරනවා, රස මාරු කරනවා, පොට්ටබ මාරු කරනවා. එචා හොඳට දුක්ඛාන පසන ඥානය අවබෝධ වුණාට පස්සේ ස්ථාවරත්වයටපත් වෙනවා. අවබෝධ කරමු නැති එකන ත්‍රස්තත්වයටපත් වෙනවා. මොකද කර්ණමිත සූත්‍රයේ තසාවා ථාවරාවා අනවශේෂා කියලා ථාවරයි කියලා කියන්නේ රහත් වෙලා. ඔය මොන දෙයකින් තවන්න පෙළන්න ගියත් එයා තැවෙන්නෙත් නැහැ, පෙලෙන්නෙත් නැහැ. ඒක ලෝකස්ව භාවයක් මිස මම කියාගන්නේ නැහැ. නමුත් ත්‍රස්තරපත්තට එක්කන හිතනවා මේ සෑම වෙලාවකම මට බයක්. මම ත්‍රස්ත කරන්න හදනවා. එයා හිතන්නේ මේ අසවලා කරනවා අරක නිසා කරනවා. නමුත් මේක ලෝක ස්වභාවයක් බව. නිතරම තවන පෙළන ගතිය බව තේරුම් ගන්න අපි පෞරුෂත්වයේ මාදි පිනමාදි කර්ම ගෙවිලාමාදි. නමුත් මේ නිතරම ඇති වෙන මේ තවන පෙළන ගතිය ඇති වෙලා තියෙන මේ නිතර විනාශ වෙන සුළු ගතිය ආරහා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඒ වගේම අනාත්ම తত্ত্বය. ඒක වසව වසව තමන්ගේ වශයේ පාත්තන්න බැරිකම අපිට පේනවා සමාජයේ ඉරියව් මාරු කරපු ගමන් පොඩි සාන්තියක් තියෙනවා. නමුත් හිතුවට වැඩිය බොහෝම ඉක්මනින් අර වේදනාව ආයෙ. ඒ නිසා මේක මොන්න જાතියෙන් අර මේ පොරොප්ප ගහලා වහන්න හැදුවත් මේක ඕජාව වැగిරෙන්න වගේ මේකේ පාලනය කරගන්න බැරි ගතිය. මොනම තාලකින් කක් කරගන්න බැරි ගතිය ලෝක ස්වභාවයක් කියලා තේරෙන්නේ නැහැ. ඒකෙදිනේ මගේ කාලකන්නිකමට අසවලා විසින් මට කරන ලද දේ නිසා මට මේක පාලනය කරගන්න බෑ නැත්නම් මේක ෂෝක් එකට මේක කරගෙන යන්න පුළුවන් කියලා තමයි හිතන්නේ. ඒක නිසා යම් දවසක යාර තේරෙන පටන් අරගත්තොත් මේ පුංචි දෙකින් මොන දේ හිතාන ගියත් හිතාන ගිය කවදාකවත් කාටවත් මේ ජීවිතේ කොහොමඩක්වත් වෙලා නැහැ. අපි අසවලාට වෙලා ඇති කියලා හිතනවා මේ වෙලා ඇති කියලා හිතන මිනිහ පොඩ්ඩක් විවේක කරලා අහලා බලන්න උඹ සතුටින් ඉන්නේ කියලා. එක් එක්කත්. අපි පොඩි කාලේ ඉගෙන ගන්නකොට අපි නොමට රුපියල් ලක්ෂයක් ලැබුණා. මම විධායක නිලධාරී කෙනෙක් වුණා. මම ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වුණා කියලා ඒසල මොන්න තරම් අපි හීනමාමා හිටියයි. දැන් තමයි ඒවා ඉක්මවලා ගිහිල්ලා අනේ තාමවත් නැහැ කිසිම ස්පාසුවක්. තාමවත් නැහැ ඇති කියන ගතියක්. තාමත් දඟලනවා ඊගා මට්ටමට යන්න. ඒකල හිතන මැරෙන්න ඉසලා පුළුවන් වෙයි කියලාත් හිතනවා. කවදා හරි තේරුම් අරගත්තොත් මෙච්චරමයි කොච්චර නටුවත් මෙච්චරයි කියන. මෙතන අඩු ගන්න මේ මනුස්සයාට මේ ආතතිය නෑ. මේ තියෙන දේ යැපෙන්න පුළුවන් එච්චර තමයි. ආන්නේ වගේ මේක අවසවත්තන ගතිය වසවත්ති වසවත්තනේ පවත්තන්න බැරි අවසවත්තන ගතිය අනිච්ච වශයෙන් අනාත්ම වශයෙන් තුච්ඡ වශයෙන් රිත්ත වශයෙන් පරතෝ වශයෙන් අනත්තතෝ තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ පරතෝ මේකේ ගණ්ඩ මදයක් නැහැ හැමදේම වෙනස් වෙන සුළුයි නොවෙනස් වෙන මොනම දෙයක්වත් මේක නෑ. මේ වෙනස් වෙන සුළු ගතිය නිසා මේකේ පෙළන ගතියේ ඉස්සුඹුලන්ට නිින්ද ගියත් මේක නතර වෙන්නේ ඒත් දඟලනවා. මෙන්න මේ තියෙන தত্ত্বය මැද මේ නිත්‍ය සාරයක් මේකේ නැහැ. ඒක ආත්මයක් කියලා පාලනය කරගන්න පුළුවන් ගතියක් කැළම නැහැ කියලා තේරුම් ගන්න දවසේ අනාත්ම වශයෙන් ඒකට තුච්චයි. අපි මේක බුද්ධාන්තර නම්බුකාරකම් දෙන්න බැලුවට මම හරි ශ්‍රේෂ්ඨයි හරි මේක ලොකෝ තුච්චමයි. කි ගන්න දෙයක් නැහැ තුච්චයි. රික්තයි කියලා කියන්නේ ඒක රික්ත කියන්නේ. අපි හිතුවට මේ ධනයෙන් කාලයෙන් කුලයෙන් උගත්කමෙන් নানা ප්‍රදේවල් තියෙන කෙනා නිකන් ෆුහ් කාලා පිව්වම යන දේවල් ඔක්කොම. මරණ මරණ පස්සේ හර මොකක්වත් නැවුවා. අනිවාර්යයෙන්ම මැරෙනවා. මම කිව්වා හින්දා නෙවෙයි හැටි ඒක. ඉතින් ඉත ගන්න මේ සෙල්ලම් සේර මේ නිසා මේකේ තියෙන තුච්ච ගතියක්. මේක රික්තකයක්. මේක පරතෝ මේ දේ මම කියාගත්තොත් මාරේ අපි අල්ලනවා. නිසා බුදු දන්කෝ මහන් යමක් උඹලගේ නෙවෙයිද දීලා දාපළයි. ජේසුස් වහන්සේත් කියලා තියෙන ඔය හැම සල්ලියකම හැම කොලයකම මුදල් ඇමති අසංකල තියෙන එක උගේ හින්දා ඌට දීපන් හින්දා. උඹලගේ නෙවෙයි ඕක උඹලට තියෙන මේ ණයක් ගව ගන්න තියෙන තුන්ඩුවක් විතර අයිතිකාරයෙක් තියෙනවා අපි ඉවරයි. අනුන්ගේ දියක් Tamange කියලා හිතාගෙන හිටියොත් ඕනේ වෙලාවක වෙලා කඩා ගන්නවා. එනිසා දරුවචනාංශයේ ඔය මේ කසක සූත්‍රය වගේ තැන්වල කියනවා මාර්යම ඇවිල්ලා කියනවා. බුදුරජාණන්සේ ළඟට ඇවිල්ලා මූලාවක් කරන්න හදනවා බුදුරජාණන්සේ එතකොටම අඳුරගෙන ඉරව තව පාපී මාර කියලා. උඹ උඹ මං අඳුරගත්තා උඹ පාපි මාර්ගය. ඒතකොට බුදුරජාණන්සේ ගිහිල්ලා පැත්තලව අඬහැරයක් පානවා. එහෙම නැත්නම් වහසිබස් දරනවා මහාන ඔබ දැනගනින් ඔය ඇහත් මගේ ඔය රූපෙත් මගේ ඇහි පහළ වෙන විඥානෙත් මගේ නම් බොක් මගෙන් කොහෙන් කියලා කලවෙන්නේ. ඔය කනත් මගේ නම් ඔය සද්දෙත් මගේ නම් ඔය කනේ පාන සෝත විඥානයත් මගේ නම් ඔබ මයින් කොහෙන් කියලා ගලවෙන්නේ. ඔය ගඳත් මගේ නම් නාසයත් මගේ නම් ගඳ ගහන විඥානයත් මගේ නම් ඔබ කොහෙන් කියලා ගලවෙන්නේ. ඔය රසත් මගේ නම් ඔය දිවත් මගේ නම් කිව්වා විඥානත් මගේ නම් කොහෙන් කියලා ගලවෙද? ඔය කායත් මගේ නම් ඔය කායට ලැබෙන පොට්ටබ්බයත් මගේ නම් කාය විඥානත් මම කොහෙන් කියලා ගලවෙන්නද කියලා පුදුමාකාර අන්ධහරයක් පාන ප්‍රවචනාංශයේ ගැලවෙන්න බැරි වෙනවා. බුදුරජාණන් කියනවා යමෙක් කියනවනම් මාර මේ ඇහැ මගේ කියාගෙන මේ රූප මගේ කියලා මේ විඥානය මගේ අන්න ඌට ගිලව බණ කියාපා. මම කවදාකවත් එහෙම කියලා නැහැ නිසා මම දැනගන්නේ උඹට මම ගිය පාරේ හුලඟක්වත් අල්ලන්න. නිසා අපි යම් වෙලාවක මේ ලස්සන මේ නිලු පුල්වන් net දෙක මගේ මේ දැකපු රූප ටික ඔක්කොම මගේ මේ වෙලාවේ මට ඇහි විඥානේ පහළ වෙච්ච එක ලොකු දෙයක් නේ අනේ විඥානේ හරි ෂෝක් කියාගෙන මගේ කියනවනේ ඉතින් මාරයා ඒත් තනම කොක්ක ගන්න ඒ නිසා ඒව උනාට කමක් නැහැ චක්කු විඥානේ පහළ වෙලා රූපයක් දැකලා ඇහ හොඳ උනාට පොට්ටෙක් වගේ හිටියනම් නොදැක්ක කෙනෙක් වගේ ඒ වගේම කනට සද්දයක් ඇහිලා මේ සෑම දෙයකදීම මේක පරතෝ සංකල්පයෙන් ගන්න බැලුවොත් මන්ද මේ පරතෝ කියන වචනේ ඇහෙනකොට මට බුදුමාකාර විදියට ඒකට අර්ථ වැටෙන්න පටන් අරගත්තා මේක මම කියාගත්තොත් ඒකට එන දඩුවන් සේරම ගන්න මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කිව්වොත් මේක පරතෝ බාහිරේ ඉඳලා බලන දෘෂ්ටි කෝණයෙන් ගත්තාම සම්පූර්ණ නිකන් ටෙලි ඩ්‍රාමා එකක් තමයි උදේ ඉඳලා හැන්ද වෙනකම්. මේ මේක නාටකම නටන. අපිට තියෙන්නේ බලහින් එක විතරයි. එයිසයි බාහිර දේශිත බලන බැල්ම හැමදාම තිරියම් කරවන සුළුයි. අභ්‍යන්තරේ ඉඳලා බලම හැමදාම නාකි කරවන සුළුයි. පුදුම විදියට පෙළෙන පටන් ගන්නවා. පුදුම විදියට වයසට යන පටන් ගන්නවා. මේක මම මාගේ කියාගත්තා. ඉතින් බුදුහාමර අපිට දීලා තියෙනවා ක්‍රමයක්. මම නෙවෙයි කියලා බලපන් මගේ නෙවෙයි කියලා බලපන් මගේ ආත්මේ නෙවෙයි කියලා බලපන් කියන මේකට කියන්නේ පරතෝ සංකල්පය කියලා. අනුන්ගේ දෙයක් වගේ බලන්න. ඉතින් අපි භාවනා කරනකොට පාට අත ගැස්සෙනවා, බෙල්ල කඩා වැටෙනවා. එහෙම නැත්නම් නානා ප්‍රවිතියට මේ හිත සිතුවිලි දිග යනවා, ආපහු එනවා. මේවා දිහා බලනකොට පශ්චාත්තාප වෙන්නේ මේක මම කියාගත්තොත් නේ. මේක මගේ කියාගත්තා. මේක මගේ ආත්මේ කරත්තා. ඊට පස්සේ මේ අරමුණක් දිගේ හිත තැම්පත් වෙනකොට හිත ප්‍රകൃතියට යනකොට කය ප්‍රകൃතියට එයා එයාගේ තාලෙට දුවනවා. ඒක හොඳට පේනවා මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි කියලා ඒ වෙලාවේදී ඒ දේවල් Tamange පාන්නේ වශයෙන් තොරව සිදු වෙනකොට මේ පරතෝ සංකල්පය පෙන්වන්නේ මට මේක වශයෙන් පාත්තන්න බැරි බව පෙන්වන්නේ කියලා කිව්වනම් කියා ගන්න තරම් අපිට සෙල්ලක්කාරකමක් තිබුණා නම් තව කෙනෙක් විකාරයක් කරනවා දකින්නට අපිට කවදාකවත් තරහ යන්නේ නැහැ. මෙච්චර තටමන මටත් මගේ හිත පවත්තන්න බෑ. මගේ වචනේ පවත්තන්න බෑ. මගේ කය පවත්තන්න බෑ. ඒක යාගේ වැඩකොල්ල වැඩ කොටස් වගේ පෙන්නනවා අපි කොච්චර දහංගට දැම්මත් පෙන්න. එනිසා අපිට හිතා ගන්න වෙනවා මේක වශයේ පවත්තන්න බෑ. මේ පරතෝ අනුංගිකතියක් තියෙනවා. ආ මේ විදිහට ඒ අනිත්‍යත් අනාත්මත්වය ඒක හොඳ ලස්සනට ඇටි වෙන්න පෙන්නනවා. නමුත් මේ අනාත්ම ලක්ෂණය හිත්වදිනාතාලයට ඩොක්කක් යනවා වගේ තේරුණාට දවස් පස්සේ තමයි එතනදීම වටහා ගත්තොත් මේ පේන්නේ අනාත්මත්වයේ කියලා එක්කෝ අනත්තතෝ තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ පරතෝ කියන කොයි එකකින් හරි ඒ පුත්‍රයාට තේරෙන පටන් අරගන්න මේ කොහෙදෝ යන කරදරයක් මම කියාගෙන ඒක නඩත්තු කරන්න පුදුමාකාර වෙහෙසක් ගන්න. අතාරලා දැම්මම ඉවරයි. වෙසේලා භික්ෂුණිය බොහොම තරුණයි. ඉතින් ඇවිල්ලා මාර්යා කතා කරගෙන මේ තරුණ වයසේදී ඔය මොකද්ද කරන්නේ තපස් රකින්නේ ඊට වැඩිය නරකද මේ ආස්වාද විඳපුවාම කියලා වශී කරගන්න බලනවා. නැතිලා භික්ෂුණී කියනවා එහෙම මේ භක්මචාරියෙන් පිට යන්න ඕන කමක් නැහැ. කිව්වට පස්සේ මාර්යා අහනවා මේ උඹේ ඔය තියෙන මේ ප්‍රතිබිම්බය උඹ විසින් හදාගත්ත එකක්ද නැත්නම් අනුන්ගේ එකක්ද කියලා. උඹ දැන් ওই විදවන කරදරේ උඹ විහිං හදාගත්ත එකක්ද එහෙම නැත්නම් උඹට කවුරු හරි දීපු එකක්ද කියලා. ඉතින් සීලා භික්ෂුණිය දෙන්නටම අහුවේ නැති කියනවා නයිදං අත්ත කතම් බිම්බං නයිදං පර කතම් අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුච්චති මේක මම හදාගත් එකක් නෙමෙයි මොකද මං කවදාත් මේ තරම් දුක් දෙන එකක් හදන්නේ නැහැ හොඳට බැලුවොත් මේකේ ගන්න දෙයක් නැහැ ඒ නිසා මේක මම කළ නිර්මාණයක් මම කළ ප්‍රතිබිම්බයක් කියලා කියන්නත් බෑ නයිදම් පරගතං අගහං. කවුරුවක්වත් මට කරපු හෝනියමකුත් නෙවෙයි මේක. හේතුම් පටිච්ච සම්භූතං යම් හේතු ධර්ම වෙනකොට මේක එනවා. යම් දවසක හේතු නැති වෙච්චාම මේක කෙවිලෙයි. ඒ තමන් මේක කරගත්තේ කියන මනුස්සයා නිකටල්ලේ තියාගෙන නිතරම සාප කරගන්නවා මං වගේ කාලකන්ණියෙක් ලෝකේ නැහැ. මං හරීම කාලකන්ණී මං හරීම අවාසනාවන්තයි කියලා තැවෙනවා. අනිත් එක්ක නැහිතනා මේක විශේෂ ඥානයක් කියලා මේ අසවලා තමයි කෙරුවේ කියලා පිට කාට හරි දාන. මේ දෙකෙන්ම අපි හේතුඵල ධර්මයේ මගහරිනවා. හේතුඵල ධර්මයේ දකින්න මේක මම කළ දෙයක් කියලා බාරගන්නත් බෑ අනුන් කළ දෙයක් කියලා බාරගන්නත් බෑ මේ හේතුපටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධති හේතුන් නිසා හටගත්ත හේතු නැති වුණ නැති වෙනවා කියලා බලනකොට ඒ දර්ශනය බලන්න පුළුවන් ඔය මංගල පාර තමයි ක්‍රමේ තමයි පරතු අනුන්ගේ දෙයක් වගේ බලනවා අන්න එහෙම බලන්න පටන් අරගත්ත පස්සේ යෝගාවචරයට ඒ බයක් පහළ වුණත් විජීමේ කැමැත්තක් පහළ වුණත් නැත්නම් මේකේ නීරසකමක් පහළ වුණත් විශාල ගැඹුරු ධර්මයක් මේ පෙන්වන්නේ. තාම සූක්ෂම ධර්මයක් මේ වැසැංගිලා තිබුණ ධර්මයක් පෙන්වන්නේ කියනකොට අනුසය කෙලස් පවා කැපී යන බව අටුවාචාරින් වහන්සේලා පෙන්වන්න උත්සාහ කරනවා. නමුත් අනුසය කෙලස් පිළිබඳ හැඟීමක් නැති කෙනාට ඒ භය ඥානෙ පහළ වෙනකොට භාවනා කර්මස්ථාන පිළිබඳ බය ඇති වෙනවා. භාවනා මධ්‍යස්ථානයේ පිළිවෙත බය ඇති වෙනවා. වටේ පිටේ ඉන්න කට්ටිය ගැන බය ඇති වෙනවා. හැමදේම වැරදි විදියට වෙන වෙන දේවල්ට හේතු කරනවා. නමුත් හරි පාරට වැටුනොත් මෙයාට හොඳට තේරෙන්න පටන් ගන්නවා මේ කවදාක සංසාරේ පහළ වෙච්ච නැති අස්පනා පිට මේ ධර්ම පහළ වෙනවා කියලා බලනකොට ඒ තුනේදී මේ තුන මම ඉතලා කියපු විදිහට එකනට පිළිවෙල තුනකට හම්බ වෙන එක එක චරිත වලට වෙන වෙන හම්බ වෙනවා මේක හරහා ගියොත් ඊගාට පටිසංකා ඥාන කියලා ඥානයක් ගැන කතා කරනවා. එතනදී ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියන විදිහට අරමුණේ යම් යම් විපරිණාම තියනවාද ඒ විපරිණාම දකින හිතත් අරමුණ හා සමාන විපරිණාමයකටපත් වෙන බව පළවෙනි වතාවට යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා. මේ අරමුණ කියන්නේ හිත කියන්නේ දෙකක් නෙවෙයි. යමක් අපිට හොඳට හොඳයි ලස්සනයි කියලා පේනවනම් ඒ හොඳයි ලස්සන හිතකින් තමයි ඒ දකින්නේ. නොදකින් නොපතන් කියලා කියනවනම් ඒ නොදකින් නොපතන් හිතකින් තමයි පේන්නේ. තමන්ගේ හිතේ වර්ණ ගැනීම අනුව තමයි බාහිර ලෝකේ හැදෙන්නේ. එහෙම නැත්නම් බාහිර ලෝකයෙන් තමන්ගේ හිත වර්ණ ගන්නනවා කිව්වොත් එහෙම අපි අනුන් කරන ලද්දයක් කියලා හිතනවා. මෙතෙන්දි තේරෙන පටන් ගන්නවා හිත හොඳ නම් අර ගල හොඳ නම් ඇඹරූ කාමක් වේද කියන වගේ හිත පිරිසුදු වෙච්ච වෙලාවට ඕන දෙයක් අපිට දරන්න පුළුවන්. හැමදේම ලස්සනට සුන්දරව පේනවා. හිත නරක් වුණා නම් මුළු ලෝකෙම නරක වෙනවා. ඒක නිසා යම්මා කාටද ලෝකේ දකින්නේ ඒ තමයි උඹේ හිතේ ආකාරය. එතකොට හිත ලෝකේ පේන්නේ නරකට දුමංගලයකට නම් හිතේ වෙලාවේ නරක දුමංගලය තමයි තියෙන්නේ. මේ මතයම ඒ කියන්නේ මේ පටිසංකා ඥාණයම විශේෂණය කරපු ඔය මහායාන නිකායක් තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා. මේ මුළු ලෝකෙම හිතින් හදාගත්ත විඤ්ඤාතිය විතරයි. ඒ හරියට නිහින්දයක් හීනයක් දකින මනුස්සයා Tamanට ඕන විදිහට හීන ලෝකෙම වවාගෙන ඒ හීන ලෝකයේ හැටියට විඳවනවා වගේ Taman හදාගත්ත ලෝකයක තමයි Taman ජීවත් වෙන්නේ. Tamanගේ හීන ලෝකයක තමයි Taman ජීවත් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ දකින්න රූපේ හැටියට තමන්ගේ හිතේ ආකාරය කියන්න පුළුවන් ගතිය ඉස්සලාම පහළ වෙන්නේ පටිසංකා ඥාණයට ඒක කියනකොටත් අටුවාචාරින් වහන්සේලා මතක් කරනවා කවදාකවත් මේ හොඳට කැපෙන කඩුවකට තමන්ගේ මුණත කපා ගන්න බෑ. ඒකේ ඕන දෙයක් කපන්න පුළුවන් තමන්ගේ මුණත කපා ගන්න බෑ. ඒ වගේම අපේ ඇස් දෙකට මුළු ලෝකෙම බලන්න පුළුවන්. නමුත් ඇහැට ඇහැ පේන්නේ. මොනම තාලෙන්වත් පේන්නේ. අනිවාර්ය පුදුමාකාර හැංගිලි හරහා තමයි මේ ජීවිතේ දුවන්නේ. ඒ නිසා හිතට හිත මවන ලද අරමුණත් එකිනෙකට මූණ දෙන ඒක බුදුම සම්දිස්ථානයක් අවස්ථාවට කියන පටිසංකා ඥාන කියලා බලන අරමුණ යන්තාක් සියුම්ද ඒ තාක් හිත සියුම් වෙනවා. බලන අරමුණ කොතර ප්‍රභාස්වරද හිතේ තරම් ප්‍රභාස්වර වෙනවා. අරමුණ කියලා පේන්නම හිතම තමයි. හැබැයි මෙතෙන්ද එනකන් සරුවචනාංශේ නාම රූප දෙකේ මේ දෙක සම්පාත වෙන හැටි. නාම රූප දෙක එකතු වෙන තැන විස්තර කෙරෙන්නේ මෙතනදිත් විඥානයේ බුද්ධුම විදියට කොර වෙනවා පස්සට යනවා. ඒක විස්තර කරනකොට කියනවා Tamanට යම් වෙලාවකදී ඒ අරමුණ දිහා බැලලා මේ අරමුණ කියන්නේ හිතම තමයි. ඒ නිසා මගේ හිත නික්ලේශීව මේ අරමුණ දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් මේක රාග, ద్వේෂ, මෝහ නිස්ෘත නැතුව එතකොට මේ අරමුණ තව සංසිඳනවනේ. ඒ සංසිඳනේ බලන හිතත් සංසිඳනවා. එතකොට ඒ සංසිඳිච්ච හිත දැනගන්න ඊට වැඩිය සංසිඳිච්ච හිත ඒ සංසිඳිච්ච හිතෙන් බලනකොට අරමුණ දිහා ඒක ඊට වැඩිය සංසිඳනවා. ඒ බව දැනගන්න හිත ඊට වැඩිය සංසිඳනවා. හරියට නිකම් මකුළු දලක ඇතුළට ඇතුළට ඇතුළට ඇතුළට කරකැවි කරකැවි යනවා වගේ මේ ඥාතය සහ ඥාණය දෙක අතර කවදාකවත් නැති වෙච්ච සියුම් භාවයක් එකිනෙකට සාපේක්ෂව මෙතෙක් තිබුණ කෙලෙස් නිසා වුණේ ගොරෝසු භාවයක්. ගැටුමක් වාද විවාදයක්. දැන් ඒ වෙනුවට එකිනෙක හේතු වෙලා සියුම් වෙන්න පටන් අරගත්තට පස්සේ යෝගාචර තියෙන මේ ධර්ම ගැඹිරත්වයේ කියන එක කෙලවරක් නෑ. ඕනම දෙයක් සියුම් කිව්වට ඒක දිහා බලාන ඉඳ ඉඳ ඊට වැඩිය සියුම් තැනකට යනවා. කෙලවරක් කරගන්න බැරි සියුම් තැනකට යනවා. මේ පටිසංකා ඥාන මේ ඥානය කියන එක බුද්ධම විදියට මණ්ඩි මෙතෙන් ඇරලා අවක්ෂේප වෙන්න ඇරලා සුද්ධ වෙවි සුද්ධ වෙවි සුද්ධ වී යනවා. ඒකට කාලේ විතරමයි අවශ්‍ය කරන්න වෙන මොනක්වත් ඕනේ. ඒ පටිසංකා ඥානවලදී තමයි යෝගාචර තේරෙන්නේ මේකට කරන්න තියෙන එකම දෙයයි යමක් නොකර සිටීම පමණයි. මොනවා කෙරුවත් වෙන්නේ ඒක තැම්පත් වෙන එක ඇවිසිර එකයි. අන්න ඒ තරමටම ඒ පටිසංකා ඥානයේ තේරුම් අරගෙන තපස ඉන්දිය සංවරය බයලජ්ජාව සීලය සමතය ප්‍රඥාව මේවා වල අලුත් අර්ථකතන එන්න පටන් අර ගන්නවා. මොනව කළත් කරන්නේ කෙලෙසකි. යමක් නොකර සිටීමේ හැකියාව තමයි යෝගාවචරයේ ලොකම තපස. එම් වෙනකොට වෙනකොට මේ පටිසංකා ඥාන වල යම් මට්ටමකට සංහිඳියා වෙනකොට ඒ ලෝකයේ සකස් කිරීම කියලා හිතලා කරන කියන හිතන සෑම සංස්කාරයක් පිළිබඳව උපේක්ෂාව පහළ. කරන්න පුළුවන් කරපු ගමන් වෙන්නේ මොකද්ද? පුදි අයන කොටිය අවශ්‍යන එක තමයි. මේක ඉවසන්න පුළුවන්. ඉවසන් ඉවසන් ඉවසන්න සංසිඳ. ඒක පේනවා නිකන් නෝන්ජල් ගතියක් තියෙනවා හැමදාම බයදු ගතියක් තියෙනවා වගේ. නමුත් ඔය නෝන්ජල් ගතිය නැහැ කියන්නේ කෙලෙසයක්. බයදු ගතිය නැහැ කියන්නේ ඕලොමලකමක් කෙලෙසයක්. ඒක පිටි වැඩි හොඳයි. ලෝකේ සකස් කරන්න අපට බෑ. මුළු ලෝකේ පුරාම තියෙන කටු නැති කරන ලෝකේ වටේ හංගෙලනට වැඩිය හොඳයි සරප්පු දෙයක් දාගන්න. යෝගී හිතා ගන්නවා මේ ලෝකේ හදා හදා ඉන්න හදන ගතිය කවදා බුදුන්වත් බාරගත්තේ කොන්තරත්යක් මේක. මම මේ පරණ ගොනා කරත්තේ දෙක මේ කුරුලා ඒ බිස්නස් නතර කරන්න ඕනේ. Tamange වැඩක් බලා ගන්න ඕනේ කියලා සියලු සංස්කාරයන් විදියට උපේක්ෂාව වෙන එක කියනවා රහත් හිතක් කියලා. තාම සෝවාන්වත් වෙලා නැහැ. නමුත් ඒ සංකාරුප්පේක ඥානේ රහත් හිතක් කියලා කියනවා. ඒ තරමටම යෝගාචර තියෙනවා. මෙතෙක් කල Taman විඳෙව්වා නම් කවදාකවත් කවුරුත් නිසා නෙමෙයි. තමා විහිම්ම ඇද්දගෙන නාපු නෑමක් තියෙනවා. ගම් වතුර වැටෙන පීල්ලකට ඔඩු අල්ලලා නෙවෙයි ගැඹුරු රින්දකින් වතුර ඇදගෙන නානා වගේ දුක් හඳක්. එතන බෙදාගෙන කන පරිප්පුවක් තියෙනවා. ඒක තේරිච්ච දවසේ කාටවත් දෝෂාරෝපණ කිලක් හෝ මොකක් චෝදනත් නැහැ. අයිතිවාසිකම් සඳහා තටනකුත් නැහැ. තේරුම් අරගන්න එක සංසිඳ වීමේ ක්‍රමයට තමයි මේ මාර්ග ඥාන ප්‍රතිපදා ඥාන කියන්නේ. ඒ සංකාර උපේක්ෂා ඥාන ගියාට පස්සේ යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා තමන් සංසාරේ ගినాපු යම්මාකාර වූ බෝධි ප්‍රාර්ථනා එහෙම නැත්නම් වෙන ප්‍රණිදි තියෙනවනම් අර සියලු සංස්කාරයන් නැතිනොට මතුවලා පේනවා මම මේ යන වැඩේ මේ ආත්මෙම නිවන් දකින්නවාද එහෙම නැත්නම් මේ කලින් ඊට කලින් තබන ලද ප්‍රනිදි ප්‍රාර්ථනා තියෙනවනම් නැවත නැතිස්මතු වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් එහෙම කලින් ලැබලා ප්‍රතිදි නැත්නම් නැත්නම් තිබිලත් ඒක ප්‍රතික්ෂේප කරන්න නිෂේධනය කරන්න පුළුවන් නම් ඒ ආපු වේගයටම යෝගාවචරයට ඒ අර පරිසංකා ඥාන සම්මුචිත මේ සංකාරුපික ඥාන දිගේම හිත අනුලෝම ඥානයකට නැත්නම් සකස් වීමකට වැටෙනවා මෙතෙක් කරගෙන ගිය වැඩ වෙනුවට සම්පූර්ණ වෙනස් ක්‍රමයකට සංසාර දිහා බලන්න, Taman දිහා බලන්න, කෙලෙස් දිහා බලන්න. ඒ බලනකොට තමයි මේ යෝගාවචරයට ඒ අනුමාන ඥාණයෙන් එහාට පටිපදා ඥාන දසන විසුද්ධිය නතර වෙලා නැත්නම් ඒක උර දීලා අය දීලා ඥාන දසන විසුද්ධියට වැටෙනවා. ඥාන දසන විසුද්ධිය කියන්නේම මාර්ග ඥානයි. ඒ වෙලාවට එනකොට යෝගාචරයේ කෙලෙස් ඒ තරමටම ඒ අදාළ ඥාණයට මාර්ග ඥාණයට අදාළ කෙලෙස් ප්‍රමාණයක් ආයේ මතු නොවෙනා තාලෙට කඩන තරම් බලවත් වෙනවා හිත බලවත් ප්‍රඥාවක් පහරනවා පළවෙනි වතාවට නම් මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසාදී ඒ සෝවාන් මාර්ගයට අදාළ සංයෝජන කඩලා යනවා ඉදිරි ඉදිරි ඥානවලදීත් ඒ වගේමයි ඒ නිසා මේ වැඩපිළිවෙල මාර්ග ඥානෙ ලැබුවට පස්සේ සෝවන් වුණාට පස්සේ ඒ යෝගාවචර ගිහිත ඊට පස්සේ කවදාකවත් සම්මතන ඥාණයෙන් පල්ලෙහාට වැටෙන්නේ නැහැ මේ උදයබ්බේ ඥාණයෙන් පල්ලෙහාට වැටෙන්නේ නැහැ කියන්නේ එයාට ඊට පස්සේ ආය ගාණක් ඉඳලා හරි කමන්නේ අවුරුදු ආය භාවනා කරන්න ඕන කියලා හිතුනොත් එයාට මේ නාම රූප පරිච්ඡේ ඥාන, පච්චේ පරිග්ගා ඥාන, සම්මස්තන ඥාන අවශ්‍යතාවයක් වෙන්නේ. පටන් ගන්නකොටම පදනම වෙන්නේ වේදිකාව වෙන්නේ උද්‍යප්පේ ඥානෙමයි නැත්නම් යෝගාචරය එදිනදා ජීවිතේ ගත කරත් හිත ඒ උද්‍යප්පේ ඥාන මට්ටමින් පල්හැර වැටෙන්නේ. යම් දවසක ගිහිලා රහත් වුණාට පස්සේ භංග ඥානෙ පල්හැට වැටෙන්නේ දකින දකින හැමදේම බිඳෙමින් පවතින බව තමයි රහතන් වහන්සේගේ දර්ශනය. ඒ නිසා මේ බින්දින්න හදන දේවල් මත ආස්මාලික හදන්න යන්නේ. ඒක නිසා උද්‍යප්පේ ඥානය නැවත නැවත නැවත මතු වෙලා ගන්න පුළුවන් නම් ඒකෙන් අදහස් කරන ශේක පුද්ගලෙක් කියලා. භංග ඥාන මට්ටමේ නිතරම හිත පවතිනවා නම් අශේක පුද්ගලෙක් කියලා මේ මේකේ ඥාන දසන විසුද්ධියේ ભેද වගේක් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒව ඇත්තටම මේ ශාසනයක තියෙන නව ලෝකෝත්තර ධර්ම සෝවාන් මාර්ග ඥාන ඵල ඥාන ආදි වශයෙන් මෙතෙක් වෙලා අපි උංගාවක් ඔය විස්තර කෙරුවේ සෝවාන් මාර්ග ඥාන. ඵල ඥානය කියන එක කිසියම් ප්‍රයත්නකින් තොරව මාර්ග ඥානයේ කෙලවර තමයි ඵල ඥානය කියන්නේ. ඒක අකාලිකයි කියලා කියනවා මේක සම්පූර්ණ අක සම්පූර්ණ. ඒක සඳහා වෙනවම කළ යුතු පරීක්ෂණයක් නැහැ. ඉතින් ඒක නිසා මේ මාර්ග ඥානයේ මේ යන්තම් ආස්වාද ප්‍රසවාසය දැක ගන්න එහෙම නැත්නම් තිසරණ සමාදන් වෙලා මේ කමඨාණකට හිත යොදපු කෙනත් ඉන්නේ මාර්ග ඥානෙ. සංකාරූපක ඥානෙට කියන එකටත් ඉන්නේ මාර්ග ඥානෙ. මා විශාල පරාසයක් තියෙනවා. ඉතින් මේක ටිකක් ගැටලු තත්ත්වයකටපත් වෙන්නේ ආර්ය අටාර්ය පුද්ගල සංගරත්නයේ ගන්න මේ මාර්ග ඥානින් එක නත් ආර්ය කෙනෙක් විදිහට ගණන් ගන්න. අෂ්ට ආර්ය පුද්ගල කියනකොට සෝවාන් මාර්ගයේ හිටියත් ආර්යනාචනමක් විතර ගණන් ගන්න. ඒ නිසා ඕන කෙනෙකුට කියතයි හුස්මක් බලලා දැන් මං ආර්යයි කියයි. බෑ කියන්න බෑ. ඒක කාටවත් නැහැ කියන්න බෑ. ඒක හුස්මක් හරියට බලන්න පුළුවන් නම් නැත්නම් තිසන සරණ ගියා නම් සීලක පිළිපිටියා නම් ආර්යයි. ඒ වගේම සංඛාරූපික ඥාණයට ගියත් ආර්යම තමයි. ආර්ය කියන්නේ මාර්ග ඥාන වශයෙන් ආර්යයි. ඉතින් ඒ නිසා එදා ඉඳලා අද දක්වා මේ දයතුරු ඒ තේරවාද ශාසනයේ අවම ආර්ය කවුද කියන එක වර්ගීකරන්නේ නැහැ. ඒක තමයි වැදගත්ම තැනත් ඕකයි. ජීවිතේ වැදගත්ම තැන තමයි පළවෙනි කට්ටේ පන්නනකම්. ඒක ඇතුළත තියෙන විශාල විවෘතකමක්. එනිසායි මහසිසයඩෝ තමංගේ කිට්ටුවන්ත කණ්ඩායමට කියලා තියෙනවා අඩු ගානේ පළවෙනි මාර්ග ඥානේ බලව සෝත බලව උද්‍යප්පේ ඥානේටවත් යනකම් තමන්න තමන් ගැන විශ්වාසය තියාගන්න යන්න එපා. එතකම්ම ගුරුවරු ආශ්‍රය කරන්න, එතකම්ම පුළුවන් තරම් මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න, කල්යාණ මිත්‍ර ඇසුර කරන්න. මොකද පල්ලයට වැටෙන්න ඉඩ දෙනවා. ඉතින් එහාට ගියාට පස්සේ නම් හොඳ වීර්යය ඇති කෙනෙකුට තනිකර උනත් කරන්න පුළුවන්. එතකොට පන්දිසාංශ කතා කරනකොට කිව්වා සාමාන්‍ය බලවත්ම උද්‍යප්පේ ඥානෙ නැති උනත් උද්‍යප්පේ ඥාන මට්ටමකට හරි ගියාට පස්සේ යාට මේ මාර්ගය අමාර්ගය දෙක තේරුම් ගන්න පුළුවන්. මේ යන්නේ වැරදි මාර්ගද හරි මාර්ගද කියලා කියනවනම් ඒ මට්ටමටවත් යන්න ඕනේ. මේ ලංකාවේ ඉන්නවා ගුරුකුල නැත්නම් භාවනා ක්‍රම උගන්වන ආචාර්ය પરම්පරා කීපයක් ඒ පළවෙනි තිසරණ සරණ වීමෙන්ම ආර්යයි කියන කට්ටිය. කාටවත් නැහැ කියන්න බෑ. යේකේච බුද්ධං සරණං ගතාසේ නසේ ගමිස්සanti අපාය භූමින් කියලා සරුවචනන්සේ දේශනා කළ දෙනවා යම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියා නම් ඒ මනුස්සයා අපායට යන්නේ නැහැ කියලා. ඒ බුදුන් සරණ ගියයි කියලා කියන්නේ බීලා කෑ ගහනවා වගේ නිකන් බුදුන් සරණ ගත්තාම කියන එක නෙවෙයි. කැප වෙලා අප වෙලා කරන්න ඕන. නමුත් මේ මනුස්සයානේ තීන්දුව කරන්නේ මම ගියාද නැද්ද කියන එක. අර සෝවාන් කියලා කියා ගන්න ඕන නම් සෝවාන් නෙවෙයි පළවෙනි මාර්ග ඥාන ලැබුවයි කියන්නේ කාටවත් නෑ බෑ කියන්න බෑ. ඒ නිසා নিක්කෙමට හරි එක හුස්මක් ගත්තත් නිකන් සාමාන්‍ය කටවන එක එක මලක් කිඹින තරමට ආස්වාද ප්‍රසවාසයක් කෙරුවත් ඒක උත්කෘෂ්ඨ මට්ටමෙන් වුණොත් ඒක ආර්ය භූමියටපත් කරනවා. එනිසා භාවනාවට බෙලෙමෙන කුක්කෙකුටවත් පහත් කළ සලකන්න මේ මිනිස්සයා මුස්ලිම් වෙන්න පුළුවන් කතෝලික වෙන්න කවුරු වුණත් මේ මිනිස්සයා ඉතින්ට ආවයි කියලා කියන්නේ අපි හිතන විදිහේ මහා ලොකු මනුන් කිරුම් දාන්න ඕනේ මේ පාට පෙළඹිලා ආවා. මේ පාට එළඹිලා ආවා. එතන තමයි එයාගේ ජීවිතය තාමත්ම වැදගත් නැ. එයාට තමයි වැඩියෙන්ම අවධානය දෙන්න ඕනේ. පළවෙනිම ආකල්පය දෙනකොට ඒ මනුස්සයා හිතෙන් ආවෙම විශාල පිනකට. ඒ වගේම අපි කල්පනා කරන්න ඕනේ අපි දැන් එක වහලයක් හරි දවස් හතක් ගත කරාට අපි ආපු පාරේදී අපි ඉස්සල්ලා මේ පැත්තට හැරිච්ච හැරිල්ල සම්පූර්ණ හම්බයක්. කාටවත් කියන්න බෑ මමයි ඔබ මේකට ගත්තේ කියලා. හැම කෙනෙක්ම උදව් වුණා. ඒ නිසා එතන ඉන්න කෙනෙක් ගැන කල්පනා කරලා එවැනි කෙනෙකුට දැන් මම එතන ඉඳද්දි මට මගේ කල්යාණ මිත්‍රෝ යම් යම් ආකාරයකට ඒ දීපු අනුග්‍රහය නිසා ඒ උත්තරමන් ආදර පින් සිද්ධ වෙන්නේ වැඩි කර කර හරි කමන්නේ ওই ටික ටික ඉස්සරහට ගියානේ. ඒ Tamanට කවදාකවත් නරකයි යන්න ඒ අත දීපු කල්යාණ මිත්‍රයන්ගේ ಗುಣ මැකෙන විදියට මේකට එන්න හදන මනුස්සයාට උඹට කහින්න පුළුවන්ද? උඹට උස තියනවාද? අන්නම්මනම් අහන්න කිසිම අයිතියක් නැහැ. බුදුහාමුදුරුවත් ඇහුවේ නැහැ. බුදුහාමුදුරු කිව්වේ මං ආපු එක මදයි. බුදු කෙනෙක් ඉස්සරහට ආපු එක මදයි. අන්න ওই පුංචි දෙයට සතුට වෙන්න පුළුවන් නම් දවසින් දවස දවසින් දවස මේ ලැබෙන පුංචි දක්ෂකමක් පුංචි පැතිකඩක් පුංචි සත්‍යයක දිනුවක් බලලා අපිට සක්විති රජ පැටවුවා. අපිට බුදුහාම කියන්නේ සාක්‍ය සිංහ පැටවු කියලා. මේ ශාග්‍ය සිංහ බලු සිංහ වෙන්න එපා. මේ පුංචි දේවල් වලට නිකන් උරුට්ටු වෙලා රණ්ඩු කරගෙන හිත නරක කරගෙන කරන්න ගියාම වෙන්නේ මොකද? අර ලැබිලා අපිට තියෙන මේ රත්තරන් මිනි ඔටුන්නක් වගේ තියෙනක පාගලා මස් ඇද්දන්ගේ නැත්තම් වසලයෙන්ගේ බස්ම බත් මස්සලියක් පාට පත් කරගන්න. <coughs> කෙලස් කියන්නේ එහෙම පහක් දෙයක්. <coughs> අපි කෙලස් වලට මායයට පාක්ෂික වෙන්න නරකයි. අපි බුද්ධ පාක්ෂික වෙන්න. පාක්ෂිකලා කල්පනා කරනවා මේ ආපු ගමනේ මෙතෙක් කියලා කියන්න බැරි කල්යාණ මිත්‍ර විශාල පිරිසකගේ අනුග්‍රහය ලැබිලා තියෙනවා. මේ ධර්මයේ කියන එක ඇත්තටම කියනනම් අපි හොයන ඥාන මේ ධර්මයේ අපි හොයාගෙන අවිල්ල තියෙනවා. ඒ මේ වගේ සේවයක් අපිට සිදු වෙලා තියෙනවා. අපි ධර්මයට සේවය කරනකොට කවදාකවත් කොන්දේසි දාන්නේ. අදී දීපංකර වාද මුලේ ඒ සුමේද තාපසුම වැටලා කිව්ව වහන්සේගේ ශ්‍රීපතුලේ මඩ ගෑවෙයි. මාවේ දණ්ඩක් කරගෙන මා තුලින් මා පිටින් යන්නේ කියලා කාය ජීවිත নিরপেක්ෂව වැටුණා වගේ හැම කෙනෙකුටම භාවනා කරන ශ්‍රේෂ්ඨයේ ඉන්න හැම කෙනෙකුටම උදව් කරන්න ගියාම ඒක හිතා ගන්න තියෙන්නේ ලෝකේ තියෙන ලොකුම පිංකම මෙච්චරයි. ඒක නිසා අපෙන් මේ පැත්තට මේ කරදරයක් බාධයක් නැතුව පුළුවන් තරම් ඒ කෙනාට ඒකට වෙන්න ඒ දණ්ඩක් වෙන්න පුළුවන් නම් ඒක මම හිතනවා ඔය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වගේ කියන ඔය සම්මා සංකල්පයට පස්සේ එනේ ඒ කාරණා තුනට විශාල සාමාන්‍ය බුද්ධියක් වෙනවා. මේ සාමාන්‍ය බුද්ධිය අහන්න බුදුහාමුදුරු ගාවට යන්න එපා. ඒ ඒක තරම් නෑ. ඒක තමන්ගේ සාමාන්‍ය ඥාණයෙන් තේරුම් ගන්න ඕනේ මෙච්චර සම්මා දිට්ඨියක සම්මා සංකල්පයක් ඇති වෙච්ච මම ඒකට අනුග්‍රහ පිණිස මගේ වචනය මගේ කර්මාන්තය සහ මගේ ආජීවය පුළුවන් තරම් අප කැපෙලා වැඩ කළොත් දත වෙන විදිහට කිව්ව සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව හරි ගියොත් බය වෙන්න එපා. කවදාකවත් වීර්ය අඩුවක් නම් වෙන්නේ නැහැ. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වැරදි නම් අපි මිරිකලා දාපු උබ්දණ්ඩක් වගේ වේලිලා යනවා. ගණ්ඩ දෙයක් ඉතුරු වෙන එකක් නෑ. අපිට කිසිම ශක්තියක් නෑ. සතෙක් හලලා දාපු හැවක් වගේ බවටපත් වෙනවා. ඒ වීර්ය නැති වෙන්නේ වෙන මොනවාක්වත් නෙමෙයි. අර වාචා කම්මන්ත ආජීව හරහා. ඊට පස්සේ වීර්ය තියෙනවනම් සත්‍ය පිළිබඳව නිතරම විකසිත බව, නිතරම පිපිච්ච බවක් තියෙනවනම් සත්‍ය පිළිබඳව ඒ පශ්චාත්තාප වෙන අඬහව ගන්න ගති නැහැ. ඉතින් ඒ පීඩිය සත්‍ය තියෙනවනම් එහාට යන තියෙන ඒ සම්මා සමාධිය අඬලා ගන්න එක නෙවෙයි. හේතු වාචි හේතු ගන්න සම්පාදනය කිරීමෙන් කරන එක. ඒක නිසා මේ මුල ඉඳලම තියෙන සම්මා දිඨ්‍ය සකස් කරගත්තට පස්සේ සම්මා සංකල්පය හැදෙනවා. ඒකට වෙනම විභාගයක් පාස් කරන්න ඕන කමක් නැහැ. ඊට පස්සේ හැසිරෙන්න ඕනේ හදා ගන්න ඕනේ සක්කච්ඡකාරීව සාතච්ඡකාරීව සප්පායකාරීව මගේ වචනයේ මගේ ඉදිනදා කටයුතු වල ආජීවයේ මම මේ නිවනට තුඩු දෙලා නිවනට නිමග්න වෙලා ගතියක් තියෙනවනම් මේ දැනෙන්න තියෙන තමන්ගේ ජීවය තමන්ගේ අර වීරියේ පිපිච්ච ගතිය එන්න එන්න වැඩි වෙනවා ඉතින් ඒක තියෙනවා නම් සත්‍ය සමාධිය කියනවා ඒවා මේ එක එකක් ප්‍රත්‍ය මේ ආසන්න කාරණාව කරගෙන ඉදිරියට වැඩෙන ධර්ම. ඒ නිසා මේ වගේ තියෙන්නේ එක ටික ටික ටිකට පෙළ ගැහෙන ගතියක්. විශේෂයෙන්ම මේ මාර්ග ඥාන වලට යනකොට පුදුමාකාර ගැම්මක් ගන්න පටන් අර ගන්නවා. ඒ ගන්නෙ මොකද අර සත්‍විස් බෝධිපාක්ෂික අරහම අපි හදා හදා ආපු ගමන. ඒ නිසා එතෙන් එනකොට ධර්මයේ විසින්ම උපනායනය කරන ගතිය තියෙනවා. අපිට තියෙන එකට බාධා කරන්නේ නැතුව අතුරු ආන්තර කරන්නේ නැතුව ඒ සමනලයට අතු නමුනා වගේ ඒකට එහි කියාගෙන ඒකට යාප්පු වෙලා ඒකට ගැළපෙන තාලෙට වැඩ කරගෙන යනවනම් ඒ ජීවිතේ මං හිතන්නේ කුරා කොඹේකටවත් හානියක් සිද්ධ වෙයි කියලා. ඒ වගේම මේ වෙන ජීවිතයකට මං හිතන්නේ බ්‍රහ්මයාටවත් දේවයාටවත් මාරයාටවත් කාටවත් ඇඟිලි ගහන්නත් පුළුවන් වෙයි කියලා. ඒ තරම්ම ආරක්ෂාවක් තියෙනවා. ඉතින් මේක පැටලුනොත් ඔය පිටු පිටහට විතරක් ඇවිල්ලා අපිට ඇඟිලි ගන්නවා. එමග ධර්ම ආරක්ෂාව නිසා කද්දාකවත් ඒ ධර්මයේ තියෙන ඒ ආරක්ෂාව පහත් කළ පුංචි කළ සලකන්නත් එපා. තර්ක ඥාන අන්වේ ඥාන ඉස්සර කරගෙන ඒ ධර්ම පෙත බාධා කරගන්නෙත් නැතුව තමන්ම තමන් අදහගෙන තමන්ගේ මේ ඇති කරගත්ත ධර්ම කොටස්ම ඉදිරියට කරගෙන යනවනම් ඊ අර චන්නාජීවක කිව්වා වගේ බද්ධිකෝ ආවුසෝ මග්ගෝ බද්ධිකා පටිපදා අලං ආවුසෝ ආනන්ද අපමත්තායාති මේ අප්‍රමාද වීමට මෙයත් ප්‍රමාණවත් කියලා. ඒ නිසා ශීල දෙනාගම අපි අර පටන් ගන්න දවසේ මතක් කරා වගේ මේ අප්‍රමාද පෙරහැර, අප්‍රමාද ප්‍රතිපදාව, අප්‍රමාද මේ වැට දිගට පවත්වාගෙන යාමටත් මේ ධර්ම දේශනාවත් නැත්නම් මේ ධර්ම දේශනාවලියත් කෙසේ හේතු ආසනාව වේවා ශීල දිනාටම මේ ගෞතම සීල සම්බුද්ධ ශාසනය ඇතුළතදීම තම තමන්ගේ ඒ ප්‍රාර්ථනීය තත්වයන් අවබෝධ කරගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාවත් දේශනාවලිය સમાප්තිය සටහන් කරනවා සීල දිනාටම තෙරුවන් සරණයි